කවුරුත් සාවධානව ඉන්නේ. ඒ කියන්නේ දක්වා සංසස්කන්ධය සංසස්කන්ධ සම්බේ අනිරෝධේ නිරෝධ ගාමිනී පස්සදාව පස්සස්කන්ධයන් ව්‍යාස්වාදේ ආදී මේ විස්තරණය වෙන කරුණු පිළිබඳව දේශනා මාලාවක් ඉදිරිපත් කරන කැමියේ මේ සෑම දිනකටම මේ දේශනාවක් සෑම දිනකටම පංචස්කන්ධය පිළිබඳ ඉතාම මනා අවබෝධයක් ලැබී යුතු ආකාරයක කිසිම සැකයක් නැහැ එනිසා අද මෙම සම්දිනාතම ප්‍රයෝජනවත් වන ආකාරයේ පංචස්කන්ධයේ තියෙන අසාර භාවය දැක්කෙන සරල දේශනාවක් ඉදිරිපත් කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කරගෙන ආපු දේශනා මාලාවේ ඊළඟ දේශනාවේ ඉදිරිපත්ීමේදී අපි ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේ ඇතුළු බෙක්ෂක විස්ස ගංගානම් ගංගාසල දිනක් වැඩ සිටින විට විශාල කෙනෙක් දුවා පුනුරංග දිගේ ගලාගෙන ගලාගෙන යනවා දැක්කත් ආවේගෙන යනවා දැක්කා දැකලා බුදුරජාණන් වහන්සේ ඒ වික්ෂුකේ ශ්‍රාමිකල ප්‍රකාශ කළා ඉවසාතු වික්කේ නම් ගංගා නදී මහන්තං තේන සින්නම් ආවදේය කමේනං තක්මෝ පුරිස්සෝ පස්සේය නිද්ධායි යෝනිසෝ උපපරික්ඛේය පස්ස සම්පස්සතෝ නිද්ධාසෝ යෝනිසෝ උපපරික්ඛතෝ හිස්සකඤ්ඤේව කායිය උච්චකම්යේව කායේය අසකම්යේව කායේය කිංකිෂා විශේෂයෙන් සිංහාරය කියලා විමසීමක් කළා. ඒ අදහස මහණෙනි ඔබලා වෙන පිටුවක් දක්වන්නේද යම් කෙසේ දුවන ඇති ඇස් ඇති පුරුෂයෙක් මේ වෙන පිටුව දකිනවා නම් දැකලා ඉගෙන සිටිනවා නම් ඒ වගේම යෝනිසෝක පරික්ෂණයේ නුවණින් සිට සිතාසිත කියලා බලනවා නම් එසේ බලන විට ඒ නුවණින් දකින විට ඔහුට මෙම සෙනසිදුව රික්කපන්සියව සමාවේය. කිස් දෙයක් වශයෙන් වේ වැටහෙන්නේ. පුච්චකන්සියව කාලෙවිය. ඒ වගේම පුච්ච දෙයක් වශයෙන් වේ අවබෝධ වන්නේ. අසාර සංජීව කායය අසාර දෙයක් වශයෙන් වේ වැටෙන්නේ. කිංහිත්‍යා වික්‍රේ තේන පින්දේ සාරෝ එන පින්දේ එන පිළියේ මහණෙනි මොන කාර්යයක්ද මොන වචනක්මද මේ අයතෙන පිළ සමහර විට දැකලා ඇති අපි ඔය සංඝාවල එහෙම කෙනෙකුට පහළ වෙනවා. මේ තැනටිදුව කොයිතරම් උත්තර වැඩි තිබුණත් ලොකුවට තිබුණත් අපිට ඒ කාර්යදෙන ඒකෙන් කිසිම බඩුවක් හදන්නට ඕ වෙන දෙයක් සඳහා ප්‍රයෝජන ගන්නට හැකි කමක් නැහැ. ඒ තැනටිදුව අල්ලන විටම තැනටිදුව කැඩියන. අනිත් අතින් මේ තැනටිදුව ASCII අපි දැකලා තියෙනවා විවිධ ආකාර කුංචි කුංචි කුංචි චතුන් කියලා තියෙනවා. ඒ වගේම අපි දැකලා තියෙනවා තැනටිදුව ASCII විවිධ ආකාර අපවිත්‍ර දේවල් තැන්පත් කරලා තියෙනවා. කොනක කොටක් තියෙනවා. මේ තැන පිටු යන යන තැන වදින වංශ යන හැකෙන හැකෙන තැන කැඩෙනවා බිඳෙනවා විනාශ වෙනවා. ඒ වගේම මේ තෙන පිටුව අපි අල්ලලා උඩට ගන්නට ගියත් කැඩී යනවා. මේ තෙන පිටුව අරගෙන උඩට අත කියලා අපි කිරිමෙන් දුත් එහෙම කලින් තෙන පිටුවක් වගේ දිස්සුනාට ඒ තෙන පිටුව නැත්තටම නැති වෙන්නේ ඔකෙන් යන දෙයක් බවට පරිවර්තනය වෙනවා. මේ සෙනසෙලුව ගංගාටික දහගෙන ගිහිල්ලා මුහුදටම ගියා. මහා සාගරයේ ගලසාතුනන් පස්සේ සම්පූර්ණ විනාශ වෙනවා. ගලසාතියලා සමහර විට බෙරහැරුවකට හැරවත් ඒකත් වැඩි වෙලාවක් පවතින දෙයක් නෙවෙයි සම්පූර්ණයෙන්ම නැස්තෙන්නේ කියන්නේ. සෙනසෙලුවේ කිසිම වටිනාකමක් නැහැ. අභයක් මේ හරසුවක් කාර්යයක් කියලා දෙයක් ගන්නට නැති බව මේ ඇත අමතයෙන් කියන්නට දෙයක් නෙවෙයි. මේ උපමා බුදුරජාණන් වහන්සේ වදාරන ඒක පස්සේ ප්‍රකාශ කරනවා ඒවමේව කෝ භික්ඛවේ යම් කිංචි රූපං අපේසානාගතං පච්චුප්පන්නං අධ්‍යක්ඛං වා බයිද්ධා වා ඕරවස්සං වා සුඛං වා හේනං වා පනේතං වා යන් දුරේ සංකිතේවා සම් භික්ඛු පස්සති නිධායති යෝනිසෝ උපපරික්ඛතේ පස්සතම් පස්සතෝ නිධායතෝ යෝනිසෝ උපපරික්ඛතෝ පිස්සකඤ්ඤේව කායේය සච්චකඤ්ඤේව කායේය අස්සාරකඤ්ඤේව කායේය කිං හිසය භික්ඛවේ රූපේ සාරෝතේ මුලින්ම ලෙසින්ම ඒ කියන්නේ අර පෙන පිළිවෙල විමසෝලෙන් ලෙසින්ම යම් කිසි රූපයක් තියෙනවා නම් රූපස්කන්ධයට අධර්මයක් තියෙනවා නම් අතීත අනාගත පරිච්ඡේදන අතීත රූපයක් වර්තමාන රූපයක් නැත්නම් අනාගත රූපයක් අධ්‍යාත්මිකම බහිද්ධාවා සමාගයේම රූපස්කන්ධේ හෝ නැත්නම් බාහිර රූපයක් ඕලාරිකං වා සුඛමං වා ඕලාරික රූපයක් හෝ සුඛමසියම් රූපයක් මේ ඕලාරික පිළිමින්ගේ රූප ඕලාරිකයි ගොරෝසුයි හරි ගැහණුන්ගේ රූප සියුම් කියලා එහෙම අදහසක් එහෙම පිළිගැනීමක් තිබෙනවා ඒ වගේ ඕලාරිකම වාසකමනවා හීනං වාකනේ සම්මා හීන රූප නැත්නම් ප්‍රණීත සත්‍යෝප යම් දුරේ සංකේවා යම් දුරේ සංකේවා දුර තියෙන රූපයක් වේවා ළඟ තිබෙන රූපයක් වේවා මෙතන කරුණු 11ක් කියනවා මේ කරුණු 11 පංචස්කන්ධයට අදාළ කරලා විස්තර කරලා තියෙන කරුණු 11ක් ඒ කරුණ එකන නැවත කියන්නම මේ අද මතක තබා ගන්නට ඒක අවශ්‍ය නිසා අතීත අනාගත පච්චුප්පන්න අතීත රූප වර්තමාන රූප අනාගත රූප මේවම තමයි වේදනා සංඥා සංඛාර වලට අතීත වේදනා අතීත සංඥා අතීත සංඛාර අතීත විඥාන වර්තමාන වේදනා රූප වේදනා සංඥා සංඛාර විඥාන අනාගත රූප වේදනා සංඥා සංඛාර විඥාන කාලස්ත්‍රයේ අනුව මේක කොටස් තුනක් තිබෙනවා. අධ්‍යාත්මිකම්මා බහිද්ධාවා සමාගයේ රූපය සමාගයෙන් පරිභාගයේ රූපය වගේම සමාගයේ වේදනාව සංඥාව සංකාර විඥාන අනන්තමාගයෙන් පරිභාගයේ වේදනා සංඥා සංකාර විඥාන ලෝපාදී ඒ වගේම ඕලාරිකම්මා සුකුමානවා ඕලාරික කියන්නේ ගොරෝසු හලු සුකුම කියන්නේ සියුම් ඒ වගේම හීනම්මා ප්‍රණීතම්මා කණීතම්මා සීන පහත් පස්සේ තියෙන පහත්ය කුසල කරන රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී ප්‍රමිත වූ රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී යම් දුරේ සංකේතේවා දුර තියෙනවා හෝ ළඟ තියෙනවා මේ ආකාරයෙන් කොලස් ආකාරයක් එතන තියෙනවා මෙවැනි රූපයක් අරගෙන සම් දෙක්ක උපස්ස තෙනිජ්ජහ යෝනිසෝ උපපරික්ෂති මේ රූපයේ දෙස බලනවා සිතනවා ඒ ගැන සිත හිතා නුවණින් විමස විමසා බලනවා සම්මස්තනය කරනවා විමර්ශනය කරලා අත්දකින. මෙසේ සම්මස්තනය කරමින් විමර්ශනය කරමින් මේ රූපයේ දෙස නැවත නැවත යෝනිසෝ මනසකාරයෙන් යුතුව බලන ඒ වික්ෂුවට ඒ යෝගාවචරයට මේ රූපයේ තේරෙන්නේ සිත් කංචීව සිස්සෝ දෙයක් වශයෙන්. සිත් කංචීව තුච්ච වූ දෙයක් වශයෙන්. අසාර පංචේව අසාර උඩයක් වශයෙන් සිංහිකා දික්කේ රූපේ සාරෝ මේ රූපේ මහණින් මොන සාරයක්ද සාමාන්‍ය ලෝක සත්‍ය අපි මනුස්ස ශරීරයක තියෙන රෝල් මනුස්ස ශරීරයක තියෙන රූපස්කන්ධය පමණක් ගැන කමු කතා කරමු මේ රූප ගැන දැන් ගමකට කරලා මේ මනුස්ස ලෝකයේ ජීව මනුස්සෝ තමන්ගේ රූපේ වේවා බාහිර ආයේ රූපාරගෙන අගයගෙන මේක මහා වටිනා දෙයක් කියලා සාරවත් දෙයක් කියලා අලෝයක් දෙයක් කියලා හිතාගෙන කටයුතු කරනවා. සමහර විට සමහර ප්‍රකාශ කරන රත්තරන් මෙනි වස්තුව වාගේ වචන ඒ රූපේ හඳුනා ගැනීම සඳහා ඒ අය ඒකේ තත්ත්වයේම තත්ත්වයේ දන්නේ මේකේ තියෙන අස්කාර භාවය දන්නේ අර පෙන පිටු කසාර භාවය වගේ තමයි අපේ රූපස්කන්ධයේ තියෙන අස්කාර භාවය දැන් මේ රූපස්කන්ධයේ මත සිට හැමතින් වැසලා තියෙනවා වැසලා තියෙන නිසා ඇතුලේ තියෙන යථාපත්‍යය යථා පරිදි දකින්නට බොහෝ අය අසමත්යම ඒ අසමත්යන නිසාම බාහිර මත සිටින් තියෙන රූපේ හැමත පැවැටෙනවා හැම නිසා ඇලෙනවා හැම නිසා මේවා පාදාන කරනවා එතකොට මේ හැමෙන් ඇතුලේ තියෙන මොන සාරයක්ද අගයක්ද වටිනාකමක්ද තියෙන්නේ කියලා බලන්නට ඕනේ. දැන් නම් අපි උදාහරණයක් වශයෙන් උදර කොටස ගත්තොත් තියෙන උදර කොටසේ හැම ඉවත් කළාට පසු විශාල බඩවැල් ප්‍රමාණයක් තියෙන තමන්ගේ උසමින් පස්කණියක් විතර දිගට තියෙන බඩවැල් ගොඩක් තියෙන පුදා බඩවැල් බඩ තුනක් බඩ. ඒ වමනේ පිටලා තියෙන මේ අසුචි පිටලා තියෙන මෝත්‍රා පිටලා තියෙන පිටේ සෙමස් කරන පිටේ සෙමන ආදී දේවල් තියෙනවා. නේද තත්ත්ව වලින් වැසලා තියෙනවා. ওই මහාසායක නේද තත්ත්ව මඟල් ගණන් අපි දැකලා තියෙනවා. ඒක නිසා මේ විදිහට මේ එක එක කොටසක් අරන් බැලුවොත් මේ මොන කාර්යයක්ද තියෙන්නේ කියලා බලන්න ඕනේ. දැන් බඩ ඇතුලේ තියෙන අසුචි ගොඩක් ගත්තොත් මේකේ මොන අවියද්ද වටිනාකමද කාර්යයක්ද තියෙන්නේ. වමන ගොඩක් ගත්තොත් ඒකේ මොන සාරයක්ද වටිනාකමක්ද තියෙන්නේ මේ තියෙන සිතේ මේවා තියෙන සෙමේ මේවා තියෙන මූත්‍රාවල මොන වටිනාකමක්ද වටිනාකමක් වශයෙන් ගන්නට කිසි දෙයක් ඒවා තියෙනවද මේ කොච්චර තුච්ච වූ සිස්සු අසාරු ධර්මද කියලා Tamanට අවබෝධ වෙන්න ඕනේ පෙනෙන්න ඕනේ කියන දේ තේරුම් ගැනීම නිවි Tamanට අවබෝධ වීම යථා ඉතාමත්ම අවශ්‍ය වන්නේ ඊළඟට මේ මම ඇතුලේ මාතයගේ ගොඩාක් මේද තියෙනවා කෙක්කෝයගේ මේද තියෙනවා මේ පොඩි වෙච්ච බටර් වගේ අතිශයින්ම මේ මාළුවන්ගේ ගඳ වගේ සීනි ගඳක් හමන කොටස් පස්සේ වෙන කිසිම අංගයක් වටිනාකම ස්ථාරයක් නෑ මේ මේද කොටස් අරගෙන අපිට කිසිදයක් හදන්නට නිෂ්පාදනය කරන්නට ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් දෙයක් නෙවෙයි දැක්කත් එළියට ගත්තොත් එහෙම කුමරිකම විශ්දුකන හැමමින් කලාවට ගන්න බැරි තත්ත්වයට පත් වෙන කොටස් වෙනවා මේවා හැමෙන් වැටිලා තියෙනකොට මේක අගේවත් දෙයක් සාරවත් දෙයක් කියලා හිතනවා. නමුත් මේකේ කිසිම සාරයක් වටිනාකමක් නෑ. මේ ශරීරයේ තියෙන ඇටකටු වල නැත්නම් මේ ශරීරයේ තියෙන මස්සල, නීදවල, කුමනේ වල නැත්නම් මේ ශරීරයෙන් ගලන වැටිරෙන කුණප කොටස් වල මොන අගයක්ද වටිනාකමක්ද තියෙන්නේ කියලා තේරුම් ගත යුතුයි. විශේෂයෙන් මේ හැමකයි කරලා තියෙන හැම අගේවත් දෙයක් වශයෙන් සල්කන්නේ. සාමාන්‍යයෙන් ওই සමහර සත්තුන්ගේ සමේ නම් වටිනාකමක් තියෙන. දැන් කොටිහමක් ගත්තොත් එහෙම කොටිහම වේරලා එයා ගෑන ඇතුළට මම පොළොම් පුරලා ඇත්ත කොටියක් වගේ ගෙවල් වල තියලා තියෙනවා. කොටිහම පාවිච්චි කරනවා ඔය භවනා කරන වාඩියෙන් ආදී විවිධ ප්‍රයෝජන සඳහා ගන්නවා. ඉතින් ඒක නෑ යම්කිසි අගයක් වටිනාකමක් තියෙන. දැන් හාවෙක් වගේ සැපින්වැහම ගත්තත් වේරලා පොළොම් පුරවලා නොයේ දේවල් සඳහා ඒ ගෙවල් වල පවා තබලා තියෙනවා. දැන් හරකගේ හමන ගත්තත් ඒක වේලලා රබානකටවත් ගන්න පුළුවන් නැත්නම් දෙරේකටවත් ගන්න පුළුවන් වෙනත් ඔය සංගීත භාණ්ඩයකටවත් අවශ්‍ය නම් ගන්නට පුළුවන්. අපේ හැම ගත්තොත් කොහොමද? ඒක හල ගලවලා වේලන්නට ගියොත් පැත්තේ පලාතේ ඉන්නට බැරි තරම් සුබම අමාවි එන්නේ එන්නම කුණේ කුණේ කුණේ කුණේ මේ වටිනා දේවස් සාරවත් දේවල් කියලා හිතන අසාරෝ හමේ ස්වરૂපයන් ඒකයි. ඉතින් මේක තන්නේ හොඟ දෙන්නේ. මේ හැම මතකදී මේ විදිහට උපමට්ටම් වෙලා පැහැදිලිව කෙනෙකුගේ සිත පිළිවෙලකෝ ප්‍රේමභාවයක් ඇති වෙන කෙනෙකුගේ සිත තුළ ප්‍රේමභාවයක් ඇති වෙන ආකාරයෙන් පිළිදලා තිබුණා. ඒ සමයේ අපි හිතන කුස්තියක් හැදුණා කියලා. කුස්තිය ඇදලා වතුර ගලන තත්ත්වයට පත් වෙලා දුබඳ හම්න තත්ත්වයට පත් වෙනවා. නැත්තම් සුවාලයක් ඇදලා කුණුනා කියලා කියනවා. මේ හැමේ තියෙන යථාර්ථයේ තේරුම් ගන්න මේවා අසහාර ධර්ම. බුදුචානන් වහන්සේ එක්කෙනෙක් කියලා වදාරන මෙහෙම කතාවක්. ගණ්ඩෝති වික්‍රේ ඉමස්ස කාණසේතං අධිවචනං මාසාපෙච්චික සම්භාෂෝදන කුම්මාසු පටියස්ස අනිච්චඡාදන බෙහෙදන පරිමන්දන විද්වංසන ධම්මස්ස තතෝ යං කුංචි පක්ඛේති යසෝ කිංචේව පග්ගරති දුක්ඛංජේ දුක්ඛංජං චේව පග්ගරති යං කිංචි පක්ඛලති යසෝ කිංචේව පක්ඛලති දුක්ඛංජං චේව පක්ඛලති මහණෙනි මේ gaduwa කියන්නේ මේ කයට කියන වෙනස වචනයක් gaduwa කියන්නේ සිංහලෙන් gaduwa කියලා අපි කියන්නේ කුණු වෙලා උළු දුවලා පණුව ගහලා කියන ගන්ත ගහන තුවාලෙද. ඒකටයි gaduwa කියන්නේ. මේ කයට කියන වෙන වචනයක් මහණෙනි gaduwa කියන්නේ මාතාවකත්තික සම්භවස්ස මෞඛ්‍ය දෙදෙනාගේ එකතු වීම නිසා මේ ශරීරය හැදුනේ. දැන් මේ මේ කැටව කියන දැකලා ඇති බලන්නට කැටයි. මවයි මව් කුස ඇතුලේ ඉන්න ළමයෙක් දැස බලනකොට ආදරය කරනවා කියන මට නම් දකින්න කොටත් අස්සේ. දීවි වෙච්ච ගමන්ම දරුවේ දකින්න කොටත් මට අතිශයින්ම පිළිතුරක් ඇති වෙනවා. මේ සමහර දේව ආදරය කරන වස්තුවක් වශයෙන් සලකන දේවල් වන්න පුළුවන් නමුත් ඒක ඒකනාගේ කතේ හිතේ දෙන ස්වરૂපේ මත ඒක ළඟා පවතී. මේ විදිහට මෞඛ්‍ය දෙදෙනාගේ සම්භවයෙන් මේක ජනිත වුණේ. මාතාගේ පිළ සම්මා සෝදන කුම්මා සුඛත්‍යසමේ බාතිමාලු එළවලු පළතුරු ආදී ගිල්ලලා මේක නිෂ්පාදනය කරලා තියෙනවා හදලා තියෙනවා හැදිලා තියෙනවා ඕතන කුම්මාල අනිත්‍ය ඡාදන දේශන පරිමන්දන පෙද්දන්සද මේක කැඩිලා බිඳලා විනාශ වෙනවා මේ ධර්මයක් ඒ වගේම පිටිනදීන් කරන්නට තෙල් ගන්නට ඕන අතුරු ගන්නට ඕන බෙහෙත් හේත් ගන්නට ඕන විවිධ ආකාරයෙන් මේක නඩත්තු කරන්නට ඕන ධර්මයක් සතෝ යම් කිංචි පංකරති අසුචින් චීල පංකරති දෙස්කන්දන් චීව පංකරති මේකෙන් දැගිරෙනවා නම් උතුරෙනවා නම් වැක්කිරෙනවා නම් යමක් ඒ සෑම එකක්ම අසුචියක්මයි වැගිරෙන්නේ දුකෙන් හම්බෙන දෙයක්මයි වැගිරෙන්නේ. ඒ ශරීරයෙන් අසුචි වැගිරෙන්නේ නැති මෝත්‍රා වැගිරෙන්නේ නැති කෙලෙස මිසකු ගලන හැටි දහඩිය වැගිරෙන්නේ නැති තමන් අවබෝධ කරගන්න ඕනේ. මේවා තමයි අගේවත් සාරවත් දේවල් කියලා හිතාන ඉන්නේ. ඉතින් මේවා පිටින් ශරීරයට පිටට ගියාට පස්සේ මේවා දුබලහම අපවිත්‍ර කොටස් කියලා හිතන මිනිස්සු මේවා ශරීරයේ ඇතුලේ තියෙනකොට අගේවත් දේවල් කියලා හිතනවා. මේකට කඩින උපමාවක් වතුවා කතාවක් දක්වලා තිබෙනවා. කෑල කියලා ගස් ගලයක උපමාවක් කියලා. කෑල කියන ගහක් තියෙන ඒ ගස් වල කොළ හැරෙනාට පස්සේ මාළු පිටිනවා රතුන් රතු පාටයි හරියට මස් පැදවි එල්ලීලා තියෙනවා. නඩියෝ මේක දකිනවා දැකලා මේ ඇතුලේ තියෙන එල්ලෙලා පිළිලා තියෙන මස් ඇතුලේ මේක වැටුනාම කන්නවා කියලා බලන්නේ ඇතිද ඉතින් ඔන්න මලක් දෙකක් වැටෙනවා දුවගෙන යනවා කන්න කන්න ගියාට පස්සේ මේ මලක් මේ ඒ වැටුනේ නම් මල් උඩ තියෙන්නේ මස් කියලා ඒ නඩියක් අතරින් තවත් බලන්නේ මේ වගේ තමයි මිනිස්සුෝ වැටුටිනම් අපවිත්‍ර දේවල් තමයි ඒවා සෝදරා පවිත්‍ර කරේ නැත්නම් ඉතින් දවස් දෙකක් හිටියොත් කෙනෙකුට කිත් වෙන්නටවත් බෑ මැස් කන්දරවන්න කිත් වෙන්න පුළුවන්. එතකොට නිලමස් සමාධියයි. නිලමස් සම්දත් නේ. එතකොට නමුත් ඇතුලේ තියෙන කොටස් ඒවා තියෙනකොට මේ හමින් ඇහිලා මේ මාර්ගවල් කියලා සාරවත් දේවල් සංකීර්ණ කරනවා. යම්කිසි පසවිති දිත්තෙන් ජී පසවිති සතින් ජී පය ඇතුලේ පැසවෙනවා නම් ඇතුලේ තියෙනවා නම් යම ඔක්කොම දුගනහම දේවල් සිනිකුල් දේවල් මේ ශරීරය තුළ තියෙන. මේක දකින්නද බැරි සත්‍යෝ මේවා අභේවත් දේවල් සාරිවත් දේවල් වටිනාවත් දේවල් වශයෙන් සලකලා එහෙම තීරණය කළා තමයි කටයුතු කරන්නේ. සින්දිකා වික්‍රේ රූපේ සාරු මේ රූපේ මොනසාරයක්ද මානේ කියලා උන්වහන්සේ ප්‍රකාශ කළේ නිසා. එතකොට මේ රූපේ නිරන්තරයෙන්ම වෙනස් වී වෙනස් වී වෙනස් වී යනවා. අපි කොච්චර හිතුවත් තමයි එක් වශයෙන් කර්මයක් වශයෙන් නිශ්චය කරගන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එන්ටෙන්ට මේන්ටෙන් එන්න වෙනස් සියයන්. දැන් තරුණ කාලේ යම් කෙනෙකුට දකින්නකොට ප්‍රසන්න භාවයක් ඇති වෙන ඇති වෙන ආකාරයේ තියෙන රූපය වයසට යනකොට අවුරුදු 60 70 වෙනකොට එහෙම දකින්නක අප්‍රිය රූපයක් බවට පරිවර්තනය වෙනවා. ඔය ඇඳුම් කඩඳුම් වලින් වහගෙන ආවරණය කරගෙන සද කරගෙන හිටියට ශරීරයේ නියම ස්වરૂපයේ දැක්කොත් එම ඇහැට දකින්නට ප්‍රත්‍යයයි වයසට ගියාට පස්සේ රූපය. ඒ ප්‍රත්‍යෙද පත්තන එක මේ රූපස්කන්ධය කියන්නේ. මේක මරණ කියන විතරම. මැරිලා ඔය දෙහෙත් හේත් ගන්න දවසක් කීපයක් තියාගන්නට සබා ගන්නට එහෙම කටයුතු කරේ නැත්නම් එහෙම ඒවා නිල් පාට ඉඳලා රෝජස් ගලඩක් කුඩු වෙලක් කණුව ගහලා තියෙන හැටි තේරුම් ගන්න මේ අනන්ත අධ්‍යක්ෂණ ඇතිව මැරිච්ච සත්තුන්ගේ මලකුණු නීවියෝ හරි පුරුෂෝ හරි බලන්නකෝ තවක සතෙක් හරි මැරිලා කුණු වෙලා තියෙනකොට පැත්තේවත් ඉන්නට බැරි තරම් දුක දහමනේ දරාව. ඒ වගේ සිය දහස් ගුණයකට වඩා දුක දහමනවා මේ ශරීරේ. මේක නැගලා කුණු වෙලා ඕජස් කරනකොට මේ සත්‍යයට පස්සෙන් මේ ශරීරේ මොන දෙයක් දාන්න යන්නේ තියෙන මොන දෙයක්ද සාරයක් වටිනාකමක් කියලා දන්නේ තියෙන. අවතුවක් කියලා ගන්නට කිසිවක් මේ දෙන්නේ. මේ තත්ත්වයට පත් වෙන ශරීරයක් තමයි මේ සාරවත්දයක් කියලා හිතාගන්නේ. අනිත්‍යද යනවා, විනාශ වෙනවා, දුක් ලබා දෙන උල්පතක්, දුක් උල්පතක් තමයි මේ අගේවැද්දයක් කියලා හිතන්නේ. මේ ශරීරය තමයි තමන් දුක් දෙන දෙයක් තවත් සමණ්ඩනේ ලෝකේ. ශරීරයේ තියෙන නිසා මේ විවිධාකාර දුක් වේදා ඔක්කොම අපට අත්දකින්න පුළුවන්. සිතින් දුක් ලැබෙනවා. නමුත් සිතින් ලැබෙන දුක් වලට වඩා විශාල දුක් ප්‍රමාණයක් ලැබෙන ශරීරයේ කෙරේ. එතකොට සිතට ලැබෙන දුක් ඔක්කොම තමන්ගේ තියෙන මූලිකම නිසා ඇති වෙන දේවල්, ශරීරයේ තියෙන දුක්, ශරීරය නිසා උද්ගත වන දුක්, මූලිකම තිබුණත් එකයි නොතිබුණත් එකයි අවිද්‍යාව සම්පූර්ණයෙන් නිරුද්ධ කරලා හිටියත් එකයි බුදු වුණත් පසේ බුදුනත් ප්‍රාර්ථනාත් එකයි. ඒ හැමෝටම අත්දින්නට සිදෙනවා. එතකොට මේ ශරීරයේ මේ විදිහට අනිත්‍ය දාන මේ වගේ දුක් ගොඩක් මේ වගේ අස්තරෝදයක් මේ වගේ දුක නම් පිළිකුල් කොටස් වලින් හැදිච්ච එකක් මේ වගේ මේකෙන් දැගිරෙන උතුරන දේවල් දෙම හොදලා පවිත්‍ර කළා කියන්නේ දවස් ශීෂයක් එහෙම කියන්නේ නැහැ කියලා තේරෙනවා කෙනෙකුත් සිඹ ගන්නවා කියලා ළඟට කිසිම නතරක් නැති වෙන සත්‍යයට පස්සෙන් ධම්මයක් මේ රූපස්කන්ධය කියන්නේ දේශ තුලින් නැති වෙන විවිධ රෝග ගැන කල්පනා කරලා බැලුවොත් මේ ශීසික පාදාන්තයේ දක්වා විවිධ තැන්වල විවිධ රෝග ඇති වෙනවා. මේ කියන්නට බැරි තරම් රෝග ප්‍රමාණය. ඒවා ඇති වුණාට පස්සේ මේ ශරීරයේ මොන සාරවත්යද කියලා හිතන්නට පුළුවන් වෙන්න ඕන. මහා සත්‍යමත් සිදුව මිනිස්සු දවස් දෙකක් තුන හතරක් පස්සේ වුණාට පස්සේ වේනදී තියෙන ශක්තිය නැතිවලා දුර්වලයා සමාවිත හිතගෙන ඉන්නපත් බැරි තත්ත්වයකට පත් වෙනවා. මේ සත්‍ය මේ ශරීරය තුළ තියෙන ඒ නිසා මේ ශරීරයේ අස්කාර දෙයක් වශයෙන් තේරුම් ගත යුතුයි. එම නිසාම බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නේ විමසන්නේ කින්නේ සියාබිත්වේ රූපේ සාරෝ. මොකද්ද මහණෙනි මේ රූපේ තියෙන සාරය වටිනාකම අවේදිය. මේවා අපි කියනකොට මේ ඇයට වැටහෙනනේ කියලා මේ අවශ්‍ය වන්නේ සමන්තම අවබෝධයක් තෙනී යාමයි අත්‍යවශ්‍ය වන්නේ. මේ කරුණ කියලායි දවසේ බුදුරජාණන් වහන්සේ දක්වනවා. මහණෙනි වැලි කාලෙට වණිනකොට වතුර පිරලා තියෙනවා මේ වැලි බින්දු වැටෙනවා. වැටෙනකොට දියපු බුළු හැමතැනම ඇති වෙනවා. තින්සේ අභික්කේ උදක බුබ්බලේ සාරු. මම මේ දීපු බුල වල සාරයක් හේම තියෙනවා. ළඟයක් වටිනාකමක් හේම තියෙනවා. ලස්සන තියෙන අරමුණට ඇතුළ නමුත් අපිට ගන්නට ගියොත් එහෙනම් මත තියන්නට ඉස්සලා කැඩිලා. ඒ දිය බුබුලේට වතුර බින්දුවක් කැඩිච්ච ගමන්ම කැඩෙනවා. ඉතින් තව තවත් දිය බුබුලු ඇති වෙනවා. කැඩි කැඩි යන දිය බුබුලට තව තවත් දිය බුබුලු ඇති වෙන නිසා නිරන්තරයෙන් මේ ක්‍රියාදාමයේ සිදුවන නිසා මහා දිය බුබුලු රාශියක් තියෙනවා කියලා තේරෙනවා. මේ වගේමයි මහණෙනි වේදනාව බුදුරජාණන් වහන්සේ පෙන්වන කරනවා. වේදනාව කියන්නේ සැප වේදනා, දුක් වේදනා, මඳහත් වේදනා කියන තුනටම කියන පොදු වචනයක්. මේ වේදනාව කිමිතිය අධික වේදනාවේ ස්වභාවය කියලා මහසේ ප්‍රකාශ කරන මහණෙනි මේ වේදනාවේ මොන ස්වභාවයක්ද අර කියපු අතීත අනාගත වර්තමාන අධ්‍යාත්මික භාග ඕලාරික සුඛම හීන ප්‍රණීත ආදී සියලුම වේදනාවන් ඒ ප්‍රභේදක සියලුම වේදනාවන් බුදුහාමුදුර දැක්කේ එතකොට මේ වේදනාව නම් බලනකොට මේකේ විශේෂයෙන්ම දුක් වේදනාවක් උපේක්ෂා වේදනාවක් ගැන කතා නොකර අපි සුඛ වේදනාව ගැන පමණක් සිතුවත් මේ කාරණා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. මොකද බොහෝ ලෝකේ සත්‍යෝ මිනිස්සු විතරක් නෙවෙයි ලෝකේ සිනසීලන් සත්‍යයන් සුඛ වේදනා විඳීමට කැමති සුඛ වේදනා ලබා ගැනීමට කැමති සුඛ වේදනා ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨ තව තවත් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමයි ඒ අයගේ ජීවිතය කියන්නේ අයගේ පැවැත්ම කියන්නේ එතකොට මිනිස්යන් වශයෙන් කටයුතු කරන අය මේ සෑම දෙයක්ම වගේ කරන්නේ සුඛ වේදනාව ලබා ගැනීමට දුක් වේදනාව නැති කර ගැනීමට දුක් වේදනාව නැති කරගන්නේ සුඛ වේදනාවට තියෙන ආසාව නිසා දුක් වේදනාවට විඳින්න කැමති නෑ. අඩු වශයෙන් උපේක්ෂා වේදනාවටවත් තියෙන ආශාව නිසා දුක් වේදනාවට අකමැති ගැටෙනවා. ඒක නිසා සුඛ වේදනාවට ඇලෙනවා. සුඛ වේදනාව උපාදාන කරනවා. මේ ඇලීම මේ උපාදානය දුක්ඛ සමුදය සත්‍ය කියලා ඒ ඇයට තේරුම් ගන්නට බෑ සැප ලබා දෙන දෙයක් තමන්ට සුඛයක් ආස්වාදයක් දෙන දෙන දෙයක් කියලා ඒ හිතන්නේ. නමුත් තමන් ජාති දුකට ඇදලා දාපු ජරා දුකට ඇදලා දාපු ව්‍යාධි මරණ ආදී දුක් වලට ඇදලා දාපු പ്രേත ලෝකයට, තිරිසන් ලෝකයට අපායට ඇදලා දාපු දුක්ඛ සමුදය සත්‍යය මේ ක්‍රියාත්මක වන්නේ කියලා හරියට අවබෝධ වෙනවනම් එවැනි අවබෝධයෙන් කෙනෙකුට මේ වේසුක වේදනාව අහා අගේවත් කාර්යයක් දෙයක් වශයෙන් නිවි වැටෙන්නේ මොහොනෝ කියේ වියසු ධර්මයක් වශයෙන් භාවිතබ්බං ඒ තත් සුඛස්සාති වදාමි කියලා ඒක නිසා බුදුහාමුදුරුවෝ වෙන්නේ පෙන්නුම් කළා මහණෙනි මේ සුඛ වේදනාවට විශේෂයෙන්ම කාමසුඛ වේදනාවට දියවිය යුතුයි කියලා කියන එකයි අදහස. මේ දියපුබුළු ඇති වෙච්ච ගමන්ම නැති වෙලා යනවා කැඩිලා බිඳලා විනාශ වෙලා යනවා. කිසිම සාරයක් නැහැ ඇතුළේ සිස්. ඒ වගේ තමයි මේ වේදනාව. මේ මේ ජීවිතේ පුරා වැඩිපුර වෙන්නේ දුක් වේදනා, කලාතුරකින් සුඛ වේදනා වින්දා. ඒ විඳින ලද සුඛ වේදනාව උදෙසා ආපසු හැරි බැලුවොත් එහෙම දැන් මොනවද ඉතිරි වෙලා තියෙන්නේ කියලා බලන්න. ගිය අවුරුද්දේ විඳපු සුඛ වේදනාවක අබම ශ්‍රේණෝක අල්ප මාත්‍රයක දැනීමක්වත් දැන් ඉතිරෙන්නේ වේදනාව නෙවෙයි ඒ පිළිබඳ සංඥාවක්වත් ඇති වෙන වෙන්න පුළුවන් කවදාවත් සමත කරනවා මේ නැති දෙන්නත් පුළුවන් ඒවා ගැන සිතුවත් ඒ වෙලාවේ පහළවන්නේ සමාගයේ සිත තුළ වර්තමානික වශයෙන් පහළවන නාම ධර්මයක් සංඥා සංස්කාර වෙන ධර්ම කීපයක් පමණයි වේදනාවනේ ඒක ආස්වාද කර කර අය ගැන හිතේසා සතුට වෙන්නටත් පුළුවන් බැලුවනේ. නමුත් මේ වේදනාව කියන එක හරියට රෑ සීනෙන් කාපු කෑමක් වගේ. සීනෙන් කාපු කෑමකුත් නෑ. දැක්ක රසයකුත් නෑ. විඳපු ආස්වාදේ ඉතිරියකුත් නෑ නෑ නිකුණා එනකිට පස්සේ. සිසුවක් නේ. ඕ හිස් ධර්ම, ශූන්‍ය ධර්ම, අසාර ධර්ම, සුච්ච ධර්ම. සුච්ච කියන්නේ පහත් ගන්න දෙයක් නෑ. එතකොට මේ වේදනාව සුඛ වේදනාව අපි අල්ලගෙන දැඟලුවට දැන් නැතුණු සුඛ වේදනාව දැන්ම නැති වුණා. නැති වුණාට පස්සේ ගන්නට කිසි දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ පසුහාරින් නිදහසේ සමාධිමත් සිතකින් එක බලන්න තමන් අතීතයේ මහා ආස්වාදයෙන් යුතුව අභිනන්දනය කරපු වේදනාවක් අරගෙන දැන් මොනවද ඉතිරි වෙලා තියෙන්නේ බලනකොට මේවා නිකන් පාවෙලා ගිය කුලඟක් වගේ වහා ඇවිල්ලා වහා පාවෙලා ගිය කුලඟක් වගේ ඒ කුලඟ හමනකොටම ජනතයි අපේ දෝෂ රක්ෂණය කරන නිදි සිතලා දැන තමයි පුළුවන් අවස්ථාවක් ලැබෙච්ච ඉච්චරයි ඒක අනිත්‍යත්වයට ගිය මේ විදිහට මේ වේදනාව අනිත්‍ය කියන ධර්මයක් කිසිම අගයක් වටිනාකමක් නැහැ කිස්සෝ නාම ධර්මයක් නාම ධර්මයේ ස්වરૂපය මොකද්ද ඇති වෙච්ච ගමන් නැති ගැරූපෝල ස්වરૂපයක් ඒකයි එතකොට මේ සුඛ වේදනාව ඇති කරගන්නට નિરાයාසයෙන් බෑ. ආයාසයෙන් යුතුව සුඛ වේදනාව ගෙන දෙන දේවල් අපි ලං කරගන්නට ඕනේ. ඒ ලං කරගන්නට නිකම් බෑ ඒ සඳහා විවිධ දේවල් කරන්නට ඕනේ. ගෑණියක් නව මිනිහෙක් උපාදාන කරපු කෙනෙක් ඉන්නවා නම් ඒ තුලින් ආස්වාදයක් ලබන කොච්චර දේවල් කරන්නට වෙනවද? ලබා ගන්නට ඒක පවස්ථා විඥානට අවස්ථා කන්දේ නන්දස්තු කරන්නේ සතුටු කරන්නේ ඉතින් මරණ තෙක්ම අඛණ්ඩව කළ යුතු කාර්යයක් ඒක එකක් දෙයක් නෙවෙයි මේ සියුම් ආස්වාදයකට යකවීම නිසා මුළු ජීවිත කාලයක්ම දුක් විඳින්නට වෙනවා ඒක ඒ සත්‍යයෙන් තේරුම් ගන්නට බෑ මොකද ඒ අර සියුම් සුඛාස්වාදයට වැඩි යන නිසා මේවා කිසිම හරයක් වටිනාකමක් තියනවාද කියලා Taman බැලුවොත් එහෙම Tamanටම තේරෙන්න තෝරන මෙතන සියුම් දැනීමක් ඇති වෙලා නැති වෙලා නෑ එච්චරයි. මේ සුඛ වේදනා මම විඳිනවා මම විඳිනවා මගේ සුඛ වේදනාව කියලා මුලාවට පස්සෙච්ච ලෝක සත්‍යයට මේ කාරණා තේරෙන්නේ මොකද මේ සුඛ වේදනාවක් තියෙනවා නමුත් වේදනාව විඳින පුද්ගලයෙක් නෙවෙයි විඳීමක් සිදෙනව නැතුව නෙවෙයි නමුත් විඳින පුද්ගලයෙක් නෙවෙයි සුඛ වේදනාවේ පැවැත්ම නැහි මම විඳිනවා මම විඳිනවා මගේ සුඛ වේදනාව මගේ සුඛ වේදනාව කියලා ග්‍රහණය කරන්නේ වෙන දෙයක් නෙවෙයි එතකොට එතන එනවා ධර්මයක් ඇති වුණා පැවතුණා නැති නැවත ඇති වුණා නැවත පැවතුණා නැවත නැති වුණා මේ පවතින ස්නේක කාලයක් එතකොට මේ විදිහට සුඛ වේදනාව අනිත්‍යයට යනවා ඒ සුඛ වේදනාව උපදවා ගැනීමට යම් කිසි පස්සේ ධර්ම හේතු ධර්ම තියෙනවා නම් ඒ ඔක්කොම ළඟා කරගන්න ඕනේ ඒ හේතු තියෙනකන් විතරයි සුඛ වේදනාව පවතින්නේ ඒ හේතු ගියාට පස්සේ ඒක ප්‍රයෝජනවත් නැහැ. ඒක නිසා නැවත නැවත ඒ හේතු ප්‍රයෝගය කටයුතු කරන්නේ. ඊට අමතරව සුඛ වේදනාවට ඇලීම නිසා ආශා කිරීම නිසා ඒකම දුක්ඛ සමුදය සත්‍ය බවට පරිවර්තනය වීම තුළින් නැවත නැවතත් ඉපදෙන සංසාරේ පුරා හිතදී ඉපදී නැරි නැරි සසර දුකම අනුභව කරන්නට සිදුවෙනවා. මේ සසර දුකට ඇද දමන සසර දුකේ ගැටගැසෙන සංගෝචන වලින් ගැටගසා තබන ධර්මයක් නේ. මේක අගේවත් දෙයක් නෙවෙයි මේක ඇත්ත වශයෙන්ම දේවිය යුතු කරුණක්. නමුත් ලෝක සත්‍යයට ඒක තේරෙන්නේ මේ සියුම් මාස්වාදයේද ඒ මොහොතේ ඇතිලා නැතිලා යන සියුම් මාස්වාදයට යට වෙනවා. ඒකට ඒක ගිල ගන්න ඒක දැස ගන්න. එතකොට වෙන්නේ ඒක අතහරින්නට බැරුව උපාදාන ධර්මයක් බවට පරිවර්තනය වෙනවා. මේ කාමක සුඛාස්වාදය කරනාසේ දිව ශරීරයේ මනස කියන ඉන්ද්‍රිය හයෙන්න ආස්වාද කියන සුවේකිත දුර ලැබෙන කාම ආස්වාදය කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය කෙනීමෙන් ලැබෙන ආස්වාද. මේ මේ සාමිස ආස්වාද වගේම තමයි ඉදරාමේ සරසක වේදන. දැන් අපි හිතමු කෙනෙක් ධ්‍යානයකට සිතපත් කරගෙන ආස්වාදයෙන් ඉන්නවා. ඒක නිර්ාමයේ සුඛ වේදන. ඒකනේ ධ්‍යාන සුඛයේ ඒ ධ්‍යාන සම්පූර්ණයේ ඉන්න තෙක් පමණයි පවතින්නේ. ඊට පස්සේ දැන් නැහැ. සමහර තල හතරේ ධ්‍යානයට හරි අරූපාවච ධ්‍යානයකට හරි පළවෙනි කියන්නේ හරි කවරහරි ධ්‍යානයට සම්බන්ධ පුළුවන් වෙන්නත් පුළුවන්. නමුත් හිත වෙනකොට නැත්නම් තව දවස් දෙකක් වෙනකොට කවදාවත් මේ ජීවිතේ ප්‍රාණ නැවතේලා ඒ ධ්‍යානයට සම්බන්ධ වදින්නට නොහැකි තත්යක් උද්ගතවන්න දක්වනවා. එතකොට මේවා අනිත්‍ය ධර්ම ආශ්‍රය ඒ විලාවට කරන්නේ කියලා එනතේ වැඩි. ඒකෙත් නෑ කිසිම ස්ථාවරයක්. අපි හිතමු කෙනෙක් කෙනෙක් පළ සමෝත සමවැදිලා නිවන් සුවක් දකින්නයි කියන්නේ. නිබ්බාණං පරමසකං පරමසකේ නිබ්බාණය කියලා බුදුහාමුදුරුවෝ දක්වන එක ඇත්තක් තියෙනවා. ඒ වුණාට ඒ පරසමෝදේ සිටිනකන් විතරයි නිබ්බාණ සුවේ තියෙන්නේ. ඒකෙන් නැගිටලා ටිකක් වෙලා යනකන් කයටයි සිතටයි සුවයක් දෙන්නේ. ඊට පස්සේ හේන සුඛයක් තිබුණ බවවත් දන්නේ අර පරණ පුරුදු ජීවිතේ බැස්සට පස්සේ. ඒකත් සාස්කාර කරන්නට දෙයක් නෙවෙයි අභිනන්දනය කරන්නට දෙයක් නෙවෙයි ඒකෙත් සායක් නෙවෙයි නිබ්බානිස්සා නිර්වාණිස්කාරයක් නේ. ඒකයි බුදුහාමුදුරුවෝ නිබ්බාන නාබිනන්දති කියලා දේශනා කරන්නේ. නිර්වාණය අභිනන්දනය කරන්නේ නැහැ කියන එකයි ඒකේ තේරුම. ඉතින් මේක සාමාන්‍ය ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ තේරෙන්නේ නැති නිසා මේ වේදනාව උපාදාන කරගන්නවා ඒ වේදනාව උපාදාන කරගෙන ඒකටම බැඳෙනවා ආශාවෙන් ඒකම නැවත නැවත උපාපයා ගන්නට කටයුතු කරනවා දුක් වේදනාව කෙරේ ගැටෙනවා මේ ආකාරයෙන් කටයුතු කිරීම තුළින් සංස්කාර රැස් කිරීම තුළින් නැවත නැවත ඒකදී සංසාරේ පුරා දිගින් දිගටම ගමන් කරමින් සසර දුකම අනුභව කරනවා සතර සතර දුකේම ගැලෙනවා මේ தත්ත්වය හරියට තේරෙනවා නම් මේ සුඛ වේදනාව සම්මහා සාරයක් වශයෙන් හිතන්නේ මේක නිස්සාරෝදයක් ඇතිලා නැතිලා යන දෙයක් වශයෙන් දකින්න. මේ කරුණ දෙන්නම් කරලා බුදුජානන් වහන්සේ ළඟට දෙන්නම් කරනවා සංඥාව ගැන. බුදුමන් ලෝකේනවා මහණෙනි මේ නිරිගෝ කියලා එකක් තියෙනවා. මේ අය සමහරට නිරිගෝ දැකලා ඇති. අපි නම් බොහෝ වාරවල දැකලා තියෙනවා කොමල කොළඹ නගරේ පවා. කෙලින් පාර පාර තියෙනවා නම් දවල් 12ට විතර නම් අවුව හොඳට පායලා තියෙනවා නම් ඈත ඉඳලා බැලුවාම හරියට වතුර පිරුණා වගේ ඈත දිස්සෙනවා. හිතන්නට දැන් මේ වතුර නැහැ කියලා. හරියට කිසි එන්නේ වැහි වැහලා වැහි වැහලා වතුර පිරීලා තියෙනවා කියලා. මේවන් පස්සේ මූලයන් සත්‍යය දුවනවා කියලා ඔය සාහිත්‍ය ග්‍රන්ථවල දැක්කෙන දැන් අපි කියවලා තියෙනවා. නමුත් ඔබ දන්න කෙනෙක් නම් ඕක පස්සේ දුවන්නේ සින්සිය දෙකේ මානසිකාය සාරෝ. මානේ නිරුගයක් මොනම සාරයක්වත් තියනවා. වතුරක් ඇත්තෙත් නෑ. වතුර තියෙනවා කියලා තේන්නනවා. එතෙන් ගියාම මෙහෙම එකක් ඇත්තෙත් නෑ. ඉතින් සාරයක් කියලා ගන්නටත් දෙයක් නැත්නම් මොන සාරයක්ද? මේ වගේ තමයි සංඥාව මරිච්චි කුපමා සංඥා සංඥාව කියන්නේ මහණෙනි නිර්වේගුවක් වගේ දෙයක් සංඥාව කියන්නේ හඳුනාගන්නේ ඇහැට දැන රූප හඳුනා ගන්නවා කනට ඇහෙන ශබ්ද හඳුනා ගන්නවා නාසයට දැන ගඳ සුවඳ දිවට දැන රස කායට දැන ස්පර්ශ සහ මනස දැන විවිධාගම හඳුනා ගන්නවා මේවා බුදුහාමුදුරුවෝ කියන්නේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා ඒ වචන අමතක වූවත් හඳුනා ගැනීමක් අපි කරනවා මුළු ජීවිත කාලය පුරාම අපි නොයේ දේවල් හඳුනා මේ හඳුනා ගැනීමක් ඇති වුණාට පස්සේ ඇති වෙච්ච ගමම්ම නැති යන කිසිම දෙයක් ඉතිරවන්නේ අගයන්නේ ඒ කියන්නේ දැන් අපි හිතමු ඊයේ යම්කිසි කෙනෙක් දැකලා අපි යම්කිසි શબ્දයක් කාලා යම්කිසි ගඳ සුවඳක් දැකලා මොකක් හරි අරමුණක් හමු වෙලා අපි ඒ හඳුනාගත්තා. දැන් මේකේ මොනවද ඉතිරෙලා තියෙන්නේ? කිසිවක් ඉතිරි වෙලා නැහැ. කිසිම දෙයක් නැති ශිෂ්ටි යන ධර්මයක් අරගෙන තමයි මේ ආකාරයෙන් මේ කටයුතු කරන්නේ. මේවා සාරවත් දේවල්, අදේවත් දේවල් කියලා. සංඥාව කියන එක ඇත්ත වශයෙන්ම නැති දෙයක් ඇති දෙයෙන් අරගෙන ලෝක සත්‍ය මුලා කරන ධර්මයක් හරියට මරීචි උපමා කියලා බුදුහාමුදුරු කියන්නේ ඒක නිරිග්ගයක් වගේමයි කියන්නේ. එතකොට නිරිග්ගයේ සත්‍ය වශයෙන් දෙයක් නෑ. නමුත් වතුර තියෙනවා කියලා පෙන්නන. ඒ වගේම දෙහැණියක් කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. දෙහැණියක් ඉන්නවා කියලා පෙන්නන. මිනිහෙක් කියලා සත්‍ය වශයෙන් දෙයක් නෑ. මිනිහෙක් ඉන්නවා කියලා දෙයක් පෙන්නනවා. ඒ හත, කන, නාසය, මූණ කියලා ශරීරයේ එහෙම කොටස් නෑ. සත්‍ය වශයෙන් නෑ. නමුත් එහෙම කොටස් තියෙනවා කියලා පෙන්නනවා. ලක්ෂණ කියලා දෙයක් සත්‍ය වශයෙන් නැහැ. ලක්ෂණයි කියලා පෙන්නනවා. සැත කියලා ලක්ෂණ දෙයක් සත්‍ය වශයෙන් නැහැ. එහෙම දෙයක් පෙන්නවා. ගයක්, දොරක්, කාර් එකක්, ගහක් ආදී වශයෙන් අපි සංඥාවේ මුලා වුණාට ඒවෙන් නැති ගියාට එහෙම දෙයක් සත්‍ය වශයෙන් නැහැ ලෝකේ. සංඥාව කියන්නේ අපි පවටන නැති දෙයක් ඇති දෙකින් පෙන්වන කරන පවටන ධර්මයක්. ඇත්ත වශයෙන්ම මේ තමන්ගේ ශරීරය ගත්තොත් එහෙම මම මගේ කියලා හිතුවට මේ ශරීරයේ එක එක කොටසක් ගලවලා ගලවලා ගලවලා කොටසින් කොටසට පැත්තට ගොඩ ගැසුවොත් එහෙම මේ ශරීරය දිස්සන්නේ හරියට අපි මොටර් බයිසිකල් එකක් කරන මොටර් බයිසිකල් එකක් තියෙනවා ඕකේ කෑලි ඔක්කොම ගොඩක් ගලවලා ගලවලා ගලවලා පැත්තකින් ගොඩ ගැහුවොත් ඔය නිකන් වාහන කොටස් ගොඩක් තියෙනවා මොටර් බයිසිකලයක් කියන්නේ නැත්නම් මොටර් බයිසිකලේ කෑලි කොටස් ගොඩක් තියෙනවා ඒ වගේ මේ ශරීරයේ දෙන තෙස් බවන් මේ දස්සම් මස්නහර ඇට ඇට මිදුව අපකොඩුව දවත් එනහන් වෙන කොටස්. මේවා එක එකක් ගලවලා ගලවලා ගලවලා පැත්තකින් ගොඩ ගෙනවොත් එහෙම මිනිහෙක් ඇත්තෙත් නෑ ගෑණියක් ඇත්තෙත් නෑ. ඒ ගොඩවල් වල තියනවා දැන් ඉතින් කේස් තියනවා ලොම් තියනවා ටිකක් තියනවා දත් තියනවා ඕවට විවිධ නම් දාලා අපි කතා කරන මේ ඔක්කොම සංඥා. හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන වචන. මේ සෑම රූප කොටසම සැදිලා තියෙන්නේ මූල ධාතු අටකින් පටු ව්‍යාපෝ තේජෝ වායෝ කියන්නේ. එරින් අපි මාසයක් ගත්තා, සාමාවක් ගත්තා, සැඩකටුවක් ගත්තා, නාසයක් ගත්තා, කොයි ශරීරයේ කොටසක් ගත්තත් ඔය ඔක්කොගේම තියෙන්නේ අර නාසයේ ඇස කන්නා ඒ වගේ මාසුන් දෙයින් ආහාර ආදී කොටස් තියෙන සංඥා අපි ඉවත් කළා නම් එතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායු කියන කොටස්. මේ පඨවි ආපෝ තේජෝ වායු කියන එකත් අපි හිතින් දාන සංඥා. ඒක හඳුනාගන්නේ. අපි තුන් මාස් කියලා ශරීරේ දෙන හැම කියලා ගමු. හැම හැම හැම හැම කියලා කම් සම කියලා කතා කරන එක සංඥාවක්. හිතේ තියෙන හැඟීමක්. හැම කියන්නේ මේ මේකට මට මේ හැම සම කියලා මේ මිනිස්සු කතා කරනවා. හැම දන්නේත් නැහැ බව. ඒ සම සමේපාඩුවේ පැත්තක තියෙන. ඉතින් මේ සමට සම කියලා සංඥාවක් දාන්න. ඒ සම අපිට ඇල්ලක් ගලලා ඔය විශ්ලේෂණය කරලා අපි බැලුවත් එහෙම ඒකේ තියෙනවා රස්නයක් සීතලක් ඒක කියන්නේ තීජෝ ගතිය ඒක සිංජිල වගේ තියෙන හැකිලිති වේලිකමක් වගේ නේ ඒක වායෝ ගතිය ඒකේ වතුර ගතියක් තියෙනවා මේ වෙලාවේ මොහොතටම වේලිචි කම්මක් වගේ නෙවෙයි නම් එතන තේත ගතියක් තියෙනවා ඒක තමයි ආපෝ ගතිය ඒ හැම වේලා පස් වෙලා යන තත්ත්වයට පස්සන කොටස නැත්නම් කුණු විලා පස් වෙලා යන තත්ත්වයට පස්සන කොටසක් තියෙන ඒක තමයි පටවිදා දැන් සම කියන සංඥාව අයින් කරපුවම පටවිදා සුවාපෝ දහස් තේජෝ ධාතු වායු ධාතු කියන සංඥාව. මේවත් අපි හිතින් දැමයි පඨවි ධාතු හඳුනාගන්න ඉස්සර ඉඳලා සම්මත කරලා තියෙනවා සම්මත කරගෙන ඉන්නවා සංඥාවක් දාන්න ඉන්නවා මේකට පඨවි ධාතු කියන්නේ. ආපෝ තේජෝ වායු වලට තියෙනවා. ඒ සංඥාත් ඉවත් කළොත් ඊට පස්සේ තියෙනවා. මේක නිරන්තරයෙන්ම ඇති වෙමින් නැති වෙමින් යන රූප කොටසක්. දැන් එහෙම කියන්නට පුළුවන්. ඇති වෙමින් නැති වෙමින් යන ක්‍රියාදාම. ඒකත් හිතේ තියෙන සංඥා. ඒකත් අයින් කළොත් තියෙනවා. ඊළඟට මොකද්ද කියන්න තියෙන්නේ? ඒ එතකොට ඇති වෙන්නේ නැති වෙන ක්‍රියාදාමයේ කියන එකත් අයින් කරන්න. කියන්නේ මේකට කියන්නට දෙයක් නෑ කියලා එනවා. ඒකත් ඉතින් සංඥා. එහෙම ගියාම මේක කියන්නට ගන්නට එන්නද හිත තැනක් නැති වෙනවා. මොකද මේ සංඥා ඔක්කොම නිරුද්ධ කරන්න පුළුවන් සංඥා නිරෝධයකට එනම් පස්සුලත් එහෙම සිත සංඥාව සමාගයකට දොර නැහැ. මේ සමතේ සංඥාව සම්පූර්ණයෙන් නිරුද්ධ කර හැකි එකක්. මේ විදිහට සංඥාව කියන්නේ නැති දෙයක් ඇති ලෙසින් පෙන්වුම් කරන ධර්මයක්. එතකොට මේ සෑම දෙයක්ම සමාජයේ සිත තුළ ඇති වෙන හැඟීමක් හරි හැමදේම මේ කෙනෙක් දැකලා අපිට ලස්සන ලස්සනයි කියලා හිතන මේක හිතේ තියෙන හැඟීමක් ඉස්සෙල්ල. වෙන දෙයක් නෙවෙයි. ඒක නම් දැකලා තවත් කෙනෙකුට මෙයාමක් හැද කෙනෙක් කියලා හිතන්න එපා. ඒක සෑම හිතේ තියෙන සංඥාවක්. හැඟීම. ඒ ඔක්කොම සිත තුළ ඇති වී නැති වී යන නාම ධර්ම මේ අභ්‍යක් වටිනාකමක් කාර්යයක් තිකක් ගන්නට නෑ. ඒක අවබෝධ කරගත යුතුයි. එතකොට සංඥාවෙන් මුලාවන දැන් අපි පොඩි කාලේ කොච්චර විෂයන් ඉගෙන ගත්තද රෑ දවල් නිදි මරාගෙන පාඩම් කර පාඩම් කරලා ඉගෙන ගත්තා. දැන් බැලුවොත් එහෙම ඒව ගැන හිතලා මොනවද මතක තියෙන්නේ? කලාතුරකින් යමක් මතකයේ ඉගෙන ගත්තේ තේර 90ක්වත් මතක නැහැ. සංඥා විශ්වෝතින්ම අනිත්‍යයට කියන්නේ විරුද්ධ වෙලා ගියා. විරුද්ධ වුණාට පස්සේ ඔය මොනවද කියන්නේ කිසිර වෙලා තියෙන්නේ. විරුද්ධ වෙලා කියන්නේ නැත්තරම නැති හැරිය. ආය පහනක් වෙනවා. පහනක් වෙනාට පස්සේ තමයි ඒ දැල්ලුණු පහන් දැල්ලේ හැටි වටිනාකමක් නේ. ඒක ඉවරයි. මේ වගේ තමයි මේ සංඥාවේ ස්වરૂපයක තේරුම් ගත යුතුයි. සංඥාවස්කාර ධර්මයක් වශයෙන් අවබෝධ කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියනවා සංස්කාරය. උන්වහන්සේ කියන උපමාවක් මහණෙනි මිනිහෙකුට බඩුවක් හදා ගන්නවා ඩීවියෙන් හදන බඩුවක් මේසයක් කුඩුවක් වෙන දෙයක් හදා ගන්නවා ගහ කරටුවක් යාලේ යනවා මොහොතට වැදිච්ච කෙඩින් තියෙන මොහොතට ගසක් ගැටෙන මේ මිනිහ අගින් කපනවා කෙසේ මුලින් කපනවා කෙසේ ගස අගින් කපනවා කෙසේ ගස කෙසේ ගස කපලා එක එක වතුර ගලවනවා මේ අරචුව හොයාගන්න බාලදී භාණ්ඩේ සදා ගැනීම සඳහා එයාට අරටුවක් කියා හේලයක්වත් ලැබෙන්නේ නැහැ සිංහිසිය අධික්කේ කදරික්ඛන්දේ සාරෝ මහණෙනි ඒක කදේම සාරයක් වටිනාකමක් තියෙනවා. ඔය පොඩි සෙල්ලම් බඩුවක් වගේ එකක් දවසක් දෙකක් පවතිනද එකක් හදන්නට පුළුවන්. මේකක් දවස් දෙකේ ඉල්ලලා නැති වෙයි. ඒ හැර දිනම කිසිම සාරයක් අඩියක් නැහැ. මේ වගේ තමයි මහණෙනි සංස්කාර ස්කන්ධය. සංස්කාර ජනිතිතෙවිදී තමාගේ පිටතට පහළන සිතිවිලි ඔක්කොම සංස්කාර කියලා චිත්ත සංස්කාර කියන වචනේ කතා කරන්නේ රූප පිළිබඳ සිතිවිලි රූප සංකේතන. ඒ වගේම තමයි ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. එනකන්නාසේ දේව ශරීරයේ මනසට අරමුණු හමුවනවා. පසුව ඒ අරමුණු පිළිබඳ ඇති වෙන සිතිවිලි තමයි සංස්කාර කියන්නේ පංචස්කන්ධ කතාවේ. බුදුහාමුදුරන්ගේ වචන වලින් කියනවා නම් රූප සංචේතන, ශබ්ද සංචේතන, ගන්ධ සංචේතන, රස සංචේතන, පොට්ටබ්බ සංචේතන, ධම්ම සංචේතන වශයෙන් හඳුන්වන්නේ ඒකට. එතකොට මේ සංස්කාර වල ස්වરૂපය මොකක්ද? ඇති වුණා, පැවතුණා, නැති වුණා. එච්චරයි. සිතිවිලි ටිකක් නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාම හැර වෙන මොකක්ද මොකක්ද කියන්නේ? දැන් අපි මේ හැම දෙනාම තේරෙන ආකාරයේ උපමාවක් කෙනෙක් බස් එකකයි වාහනයක නැගලා යනවා. ඉතින් පාර දෙපැත්තේ ඉන්න ওই ලස්සන අය දැකලා ලස්සනයි ලස්සනයි කියලා හිතලා එහෙම කටයුතු කරන අය මම දන්නවා මොකක් එහෙම මම අසුර කරගෙන දීකාලේ. එතකොට දැන් මේ පාරේ යනවා බස් එකක් යනවා එක පාරට දැක්කා කවනා ලස්සනයි ලස්සනයි කියලා සිටිවිලිය ඒ සිටිවිලිය එතනම නෑ කියලා කියන්නේ. ඊට පස්සේ දවගෙන දා ලස්සනයි ලස්සනයි කියලා හිතුවා ඒකත් එතනම නැතුණා නෑ කියලා කියන්නේ. මේ තමන්ගේ සිත තුළ ඇති වෙලා නැති වෙලා යන සිතිවිලි ටිකක් හර මෙතන වෙන මොකක්වත් නැහැ. මුළු ලෝකයක් කියන්නේ තමාගේ සිතිවිලි පැවැත්ම. ඒ කියන්නේ ලෝකයේ ලෝකයේ පාළුවේ පැත්තක ඔහේ තියෙන ධර්ම. ඒවා පිළිබඳ තමාගේ සිතිවිලි ඇතිුනේ නැත්නම් තමාගේ සංකාණය තුළ ඒ ලෝකයේ තියෙන දේවල් අරමුණු කරගෙන සිතිවිලි පහළ වුණේ නැත්නම් ඒ කිසිම දෙයක කිසිම වටිනාකමක් අපිට නැහැ. දැන් අපි මේ වෙලාවේ මේ ඇයට වම්මනිකයිති සිහි කරන්න ඕන. සිහි කළොත් විතරක් වම්මනිකයිති තියෙනවා කියලා තේරෙනවා. සිහි කළේ නැත්තම් වම්මනිකයිති ඒක තියෙන පැත්ත කොහෙදී ඒක වෙනම කාරණා. Tamange සිත තුළ වම්මනිකයිති කියලා ගන්න. මේ වගේ තමයි ලෝකෙ උනන්නේ. තමන්ගේ පුතාගේවත් එකයි දුවසින්වත් එකයි භාර්යාවකවත් එකයි සාම්පුරුෂයාගේවත් එකයි අම්මා තාත්තගේවත් එකයි ඕනේ දෙයක් කොච්චරයි සිතේදී ටිකක් ඇති වී නැති වීම පමණයි මේක තේරුම් ගන්න බෑ පුත්සජන භූමියේ සිටින විශේෂයෙන්ම අවිද්‍යාවෙන් දැසීගේ සත්‍යයන. ඒක නිසා මේ සංස්කාර ධර්ම හරවත් සාරවත් අගේවත් දේවල් වටිනා දේවල් වශයෙන් සිල සැලකන්නේ. තමන්ගේ සිත තුළ සිතේදී ටිකක් ඇති වී නැති යාම හැර මෙතන මෙතන වෙන කිසිම දෙයක් නැහැ කියන අවබෝධය ඇති කරගන්නට ඒ ඇයට කොහෙත්ම හැකියාවක් නැහැ. අවිද්‍යාව ඒ තරම් ගණබහුල වශයෙන් සිත බසාගෙන තියෙන්නේ. දැන් කෙනෙක් දැකලා ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතනවා කියන්නේ ඒක තමන්ගේ හිත තුළ තියෙන සිතිවිල්ලක් විතරයි වෙන දෙයක් නෙවෙයි ඉතින් ඒ සිතිවිල්ල ඇති වුණා පැවැත්ම නැතිවක් කියන්නේ ඒක මොකක්ද කියන්නේ නැත්තම් මෙයා හරි නරකයි නරකයි කපුරෙක් දුෂ්ටේ මට වෛර කරපු කෙනෙක් කියලා හිතනවා කියන්නේ හතුරෝ ඉන්නේ බාහිර ලෝකේ නෙවෙයි තමන්ගේ සිත තුළ තමන්ගේ සිත තුළ පහළ වෙන සිතිවිල්ල තමයි ටිකක් හරි එතන වෙන මොකක්වත් නෙවෙයි මේක තේරුම් ගන්නට බැරි අයට බාහිර ලෝකේ හසුරු වෙනවා. ඒවා තේරුම් ගන්න අයට වඩාත් අයට ලෝකයේ පිටුන සතරේනේ තමන් මරණලා කියන සතරේ නෙවෙයි. එහෙමයි සත්‍ය වශයෙන් දකින කෙනාට අවබෝධය ඇති වූ කෙනාට සිනේ. එතකොට ඕනෑම දෙයක් පිළිබඳ සිතිවිලි ටිකක් ඇතිවීම හැර වෙන ලෝකයක් කියලා දෙයක් නෙවෙයි. තමන්ගේ ඇඟ අරගෙන මේ මම මගේ මගේ මගේ කියලා හිතනවා මේකත් සිතිවිලි ටිකක්. වෙන දෙයක් නෙවෙයි. මගේ කියන එක තමන්ගේ හිත තුළ තමන්ගේ කාර් එකක් ගැන පුළුවන් දෙයක් දොරක් ඉඳ කරනවා මොනවා වස්තුවක් වෙන. මේක මගේ මගේ මගේ කියලා හිතනවා. ඒ සිතන එක ඒ වස්තුවේ නෙවෙයි තියෙන්නේ තමන්ගේ සිත තුළ ඇති වුණා ප්‍රයත්න නැති නැති. ඊට පස්සේ ඒකේ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් මේ සංස්කාර සිතිවිලි ධර්ම වල මොන අගයක්ද මොන සාහයක්ද මොන වටිනාකමක්ද මොන අර්ථයක්ද කියන්නේ කියලා Tamandම තේරෙනවා ඇති වුණා පැවතුණා නැති වුණා නැති වෙච්ච දේවල් වල ගන්නට කිසිවක් හේතුවන්නේ මේ සිතිවිලි වල තමයි කුසල අකුසල කියන සංස්කාර ධර්ම ඇතිවන්නේ කුසල අකුසල සංස්කාර එතකොට බොහෝ දෙනෙක් අකුසල් රැස් කරන්ද ඒ කාගේව දේවල් වටිනා දේවල් කියලා හිතන. අකුසල් නම් ඉතින් ගණන් ගන්නේ නේ බෞද්ධයෝ හොඳ දේවල් වශයෙන්. එතකොට කුසල් මහා වටිනා දේවල් අගේව දේවල් කියලා හිතන. මේ දන්නේ ඇති රහත් වූ කෙනෙක් කිසිම කුසලයක් කරන්නේ නැහැ කියලා. මොනවාද ඔය තියෙන නිස්සාර භාවයේ තේරුම් අරගෙන අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධෝ අවිද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරලා තියෙන කෙනෙකුට අවිද්‍යාව නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ කරලා තියෙන කෙනෙකුට ඔය කුසල් කියන ඒවා සුද්ධෝකට ගණන් ගන්න දේවල් නෙවෙයි. නමුත් කුසල් කරන්නට එපා කියන එක නෙවෙයි. කුසල් කළ යුතුයි අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඒක වෙනම දෙයක්. නමුත් කුසල් කිරීමේදී සිදුවන සංස්කාර ධර්මයන්ගේ රැසීම ගැන කල්පනා කර යුතුයි. මෙතෙන්දි බුදුහාමුදුරුවෝ දක්වන අපි කුසල් කරනවා කියන අකුසල වලට මේක අදාළයි. රූපං රූපස්ථාය සංකතං අවිසංකරන්ති වේදනං වේදනස්ථාය සංකතං අවිසංකරන්ති සංඥා සංඥාස්ථාය සංකතං අවිසංකරන්ති සංඛාරේ සංඛාරස්ථාය සංකතං අවිසංකරන්ති විඥානි විඥානස්ථාය සංකතං අවිසංකරන්ති කියන සංස්කාර පදේ විශ්ලේෂණය කරන විග්‍රහ කරන පෙන්නු කොටනක් රූපය අල්ලගෙන රූපයක්ම ලැබෙන දේවල් නිරස් කරන විදිහට වේදනාව අල්ලගෙන වේදනාව ලැබෙන දෙයක් නම් රැස් කරන්නේ සංඥා සංඛාර විඥාන උපාදාන කරගෙන ඊවම ලැබෙන දෙයක් මේ සංස්කාරයන් රැස් කරන්නේ පංචස්කන්ධ ධම්ම කුසල් කරනවා කියලා රැස් කරනවා එදින් කුසල් කරනවා කියලා පංචස්කන්ධ ධම්ම රැස් කරපු කෙනාට විපාකයක් වශයෙන් සල්ල වැපුරනවා නම් සල්ල වී වැපුරනවා නම් වී උඳු වැපුරනවා නම් උඳු ඒ වගේ පංචස්කන්ධ ධර්ම රැස් කළා නම් පංචස්කන්ධ ධර්මම තමයි ලැබෙන්න ඕන. ලැබිය යුත්තේත් එහෙම, ලැබෙන්නේත් එහෙම. පංචස්කන්ධ ධර්මයන් ලැබෙනවා කියන්නේ ජාති දුක්ඛ යම් තැනක පහළ වෙනවා නම් මේ පංචස්කන්ධ ධර්ම දුකේ පහළ වීම එතනයි. දුක්ඛ සත්‍යයේ පහළ වීම එතනයි. එතෙ මේ දුක්ඛ සත්‍ය ලබා දෙන දුක්ඛ සමුදය සත්‍යය දුක්ඛ සමුදය සත්‍යයක් වශයෙන් දක්නට අපෝ ශ්‍රද්ධාවේ නිසා ඒක දක්නට තරම් ප්‍රඥාවක් නැතිකම නිසා ඒවා ඉතින් මගේවත් දේවල් කියලා හිතනවා. දැන් මෝඩකම හැර වෙන අවිද්‍යාව හැර එතන වෙන දෙයක් නෙමෙයි. අවිද්‍යාපච්ච සංඛාර කියන්නේ තේරෙන්නේ. කෙසේ වෙතත් මේ විදිහට ඒ පිටිවිලි ධර්ම වල කිසිම සාරයක් වගේක් නැහැ කියන එක තේරුම් ගන්න. කුසල් වලින් නැවත නැවත ඉදීම ලබා දෙනවා. ජාති වෙන දෙනවා. අපි මනුෂ්‍ය ලෝකේ ඉපදුනේ ගියාත්මේ මරණ වෙලාවේ සීපතුණු කුසල සත්‍යයක් නිසා. අද දක්වා මේ මනුෂ්‍ය ලෝකෙ ඉපදිච්චි බඩට ආපු දවසේ මව කුසට ආපු දවසේ ඉඳලා අද දක්වා කොච්චර දුක් විඳලා තියෙනවද කියලා හිතලා බලන්න. අනාගතේ කොච්චර දුක් විඳින්න වෙනවද කියලා හිතලා බලන්න. එන්නේ එන්නේ දුක වැඩි වෙනව නිසා කඩේ ඉන්නකොට එන්නේ එන්නේ ජරා කියන එන්නේ දුර්වල වෙනවා. එන්නේ එන්නේ කායික ශක්තිය හීන වෙනවා. අපේ ඉන්ද්‍රිය දුර්වල වීම නිසා මේ ශාරීරික රෝග වලට උරුස්සු දීමේ ශක්තිය නැති වෙනකොට තව තවත් ජරා දුක් වැඩි වෙනවා, ව්‍යාධි දුක් වැඩි වෙනවා, මරණ දුක් එන්න තියෙනවා. ඒක නිසා තව ඉදිරියට ඉන්න තියෙන දැන් වින්දට වැඩි දුකක්. මේ ඔක්කොම දුක් ලබා දුන්නේ ජාතිය නිසා. ජාතිය ලබා දුන්නේ අර පුනර්භවය ගැන දුන්න කර්ම ශක්තිය නිසා, කුසල ශක්තිය නිසා. ඉතින් මිනිස්සු ලෝකේ ඉන්නේ ඉතින් ඒ නිසා ඒවා දෙනවා. ඒකට ඉතින් කරන්න දෙයක්වත් නැහැ. මොකද අවිද්‍යාව තියෙන තාක්කල් ඔය ධම්මතාවය මෙසේම ක්‍රියාත්මක වෙන ස්වභාවික ධර්මයක්. එතකොට මේ කිසිම සාරයක් නැහැ. ඒක නිසා කිංහිතියා වික්ඛේ සංඛාරේස සාරෝ මේ සංඛාරවල මනසාරයන්ට කියලා පෙන්නන කරනවා. ඊළඟට පංචස්කන්ධය ඊළඟට කියන්න තියෙන්නේ විඥානස්කන්ධය විඥානස්කන්ධය ගැන කතා කරන බුදුහාමුදුර ප්‍රකාශ කරනවා මහණෙනි උඹලා දැකලා ඇති මායාකාරෝ මිත්‍යාකාරෝ. ඒගොල්ලෝ පෙන්නන බොරුවට පෙන්නන්නේ ඇත්තෙන් දුම් පෙන්නන්නේ නැත්නම් ඔය ඉන්ද්‍රජාලකාරෝ කියලා ඉන්නවා යම් යම් තාස්ත්‍ර තුලින් යම් යම් දේවල් මවල පෙන්නන්නේ පුළුවන්. ඇත්ත නෙවෙයි. නැති දෙයක් මවල පෙන්නන්නේ. විද්‍යාකාරයත් එහෙමනේ. සමහර දෙලි කැලලක් ගන්නවා ඊළඟට කුරුල් දෙක කරලා පෙන්නන. එහෙම එකක් නෑ. ඉතින් මිනිස් වත්පුලිකතා සතුට වෙනවා මෙයාගේ දක්ෂ භාවය කියලා. ඒ මිනිසුන්ට තේරෙන්නේ ඒ විද්‍යාකාරය කරපු දේ දකින්න තරම් සමාගේ ඇහැ තියුණු නෑ, සමන්ගේ ප්‍රඥාව නෑ, සමන්ගේ මෝඩකමයි මෙතන තියෙන්නේ කියලා දකින්නට බෑ. ඒ හරියට දක්ෂ භාවය දැකලා අගේනේ. විද්‍යාවේ ස්වરૂපයෙන් තමයි. එතකොට තියෙන ඉතින් අපිට මේ මායා ස්ථාරෝ මේ මායාවල තියෙන 10ක් වගේ මේ හිතලා බලන්න තියෙනවද කිසිම වටිනාකම බොරුවක් නෙමෙයි කරන්නේ සම්පූර්ණ මුලාවක් රැවටීමක් නෙමෙයි ඇස්බැඳුමක් නෙමෙයි කරන්නේ මේක කිසිම කාර්යයක් නෙමෙයි ඒ වගේම තමයි විඥානය. සිංහේශා විච්ඡේ විඥානේ සාරය. මේ විඥානේ මහණෙනි මොන කාර්යයක්ද මොන වටිනාකමක්ද මොන කාර්යයක්ද තියෙන්නේ. එහෙම බුදුහාමුදුර ප්‍රශ්න කරනවා. ඇයි මේ විඥානය කියන්නේ දැනීම. ඇහැට රූපයක් දැක්නම විඥාන දැනීමක් ඇති වෙනවා. චක්කු විඥානය කියලා ඒක පොත්වල හඳුන්වන්නේ බුදුහාමුදුරේ දේශනා කරන්නේ එහෙමයි. කනට ශබ්දයක් වුණාම දැනීමක් ඇති වෙනවා. සෝත විඥානය, නාසයට ගඳ සුවඳ දැනෙනවාම ඇති වෙන විඥානයට කහන විඥානය කියනවා. මේ වගේම දිවට දැනෙන විඥානය, ජීවහා විඥානය, කායට දැනෙන විඥානය, කාය නිසා පහළ විඥානය, කාය විඥානය, මනස දැනෙන විඥානය, මනෝ විඥානය. මේ චක්කු සෝත කහන ජීවහා කාය මනෝ කියලා මේ විඥානයේ කොටස් හයක් තිබෙනවා දැනීම් හයක්. මේ වෛශ්‍ය රූපයක් මොකද්ද? ඇති වෙච්ච කමම නැති වුණා එක ස්වභාවයක්වත් පවත්නට හැකියාවක් නැහැ. අපිට යම් කිසි සිතක් පහළ වුණා නම් දැලීමක් පහළ වුණා නම් රූපේ නම් ටිකක් වෙලා පවතිනවා කියතේ. මේ ඇහැට දෙන තරම් කාලයක් නෙවෙයි ධනේක කාලයක් හරි පවතිනවා කියතේ. නමුත් මේ විඥානේ නාමස්කන්ධේ එහෙම ප්‍රත්‍යක්මකුත් නැහැ වහාම ඇටි ගමන් කඩාගෙන හැරෙනවා නෙවෙයි කියනවා. මේ කඩා හැදෙන නිරුද්ධ වෙන විඥානේ මොනම අභ්‍යංගන දෙයක්වත් ඉතිරිවන්නේ නැහැ. මේක දකින්නට බෑ. දකින්නට බැරි නිසා දැන් අපි හිතමු කෙනෙක් යම්කිසි රූපයක් බලනවා කියලා. බලනකොටම ඔන්න චක්කු විඥානය ඇති වුණා ඊට පස්සේ රූපය හඳුනා ගන්නවා රූප සංඥාව ඇති වුණා ඒක නිසා වේදනාවක් ඇති වෙනවා ඊට පස්සේ ඉතින් මේ වේදනාවට ආශා කරනවා දුක් වේදනාව නම් කැදෙනවා විවිධ සිතිවිලි හිතනවා ඒ රූපයේ පිටබඳව ඉතින් මේ ඔක්කොම දේවල් නාම ධර්ම හිතතල භරණ නාම ධර්ම ඉතින් මේ පුද්ගලයා රූප විනාඩි 5ක් බලනවා නම් ඒ රූපේ දෙයට බලන්න කියනනම් මම විනාඩි 5ක් මේක බලන්න කියයි කියලා කියනවා. අර මායාකාරය ලේසියක් වෙන්නලා වෙන දෙයක් නෙවුවා වගේ දෙයක් මේ කරන්නේ. සන්නේයක් සන්නේයක් පාසා ඇතිවි ඇතිවි නැතිවි නැතිවි කිය මේ විඥානයේ සහිත නාමස්කන්ධයේ පැවැත්ම හැර මෙතන බැලීමක් නැහැ කියලා දකින්නට බැහැ මුලාවෙන් පැවැතෙනා විද්‍යාවකින් පැවැතෙනවා වගේ. අපි යමක් අහනවා කියලා හිතමු. අසන අසන විට ඒ ශබ්දයේ ගැස කණේ වදිනවා. ශබ්ද තරංග වැඩි වීම නිසා ඒවා කම්පණය පෙරවත් කම්බරේ කම්පණය වීම තුළින් ඒ වෛෂ්ණව පද්ධතියේ ක්‍රියාදාමය ආදී නිසා මොළේ තරංග බවට පරිවර්තනය වෙලා දැනීම බවට පරිවර්තනය වෙනවා. සද්දේ එල්ලි එල්ලි ඇති වෙන සෝත විඥානයේ සද්දේ නැති වෙන නැති වෙන නැති වෙන මාරයක් වාරයක් ගන්නෙම නැති නැතිලා. විනාඩි 5ක් ඇතුළත් යනකොට කෝටි ප්‍රකෝටි ගණක් සෝත විඥානයේ සහිත නාම ධර්ම ඇති වී ඇති නැති නැති ගියා. මේ ස්ථනික වශයෙන් ඇති වෙනින් නැති වෙන ස්ථනික අනිත්‍යතාවයේ දක්නට අපෝසත් වූ එවැනි දැකීමක් දක්නට තරම් ප්‍රඥාවක් නැති බාල ලෝක සත්‍යයට මම මෙතෙක් වෙලා ඇසුවයි කියලා කියනවා. මම ඇසුවයි කියලා හිතනවා. මම ඇසුවා නෙවෙයි මේ නාම ධර්ම ටික ඇති නැති යම පමණයි තියෙන්නේ. මම බැලුවා නෙවෙයි. මම බැලුවා නෙවෙයි සත්‍ය වශයෙන්ම තියෙන මේ නාම ධර්ම ටික ඇති ඇති නැති නැති. අර විඥාකාරය යමක් නැවුවා නෙවෙයි. Taman මුලාවට පස්ස නැක්කද? එතන තියෙන්නේ. මෙන්න මේ වාගේ විඥානයේ කිසිම ස්කාරයක් නෑ මේකවත් තේරුම් ගන්න බලන්න. මේක දීර්ඝ වශයෙන් විස්තර කරන්න කාලේ අවකාශ දෙන්නේ නැහැ. තව මේ දේශනාවේ කොටසක් කියන්නට තියෙන නිසා ඒ කියන්නේ කතා කිරීම අපි දැන් අතර කරලා ඊළඟට කියමු කාරණාවට බලමු. ඊළඟට කියනවා එවම් පස්සම් වික්කේ සතෝ ආරේසාවකෝ රූපස්ම මේ නිම්මිති වේදනාවක නිම්මිති සංඥාවක නිම්මිති සංකාරයක නිම්මිති විඥානස්මේ නිම්මිති නිම්මින්දා නිරජිත විරාගා විමුක්තේ විමුක්තස්මේ විමුක්තමේදී කල්යාණාති කීනා ජාති විසමන් බ්‍රහ්මචර්යයන් පතං කරුණාන් නාප්‍රමේත්තස්සාති පජානාති මේක මේ බුදුහාමුදුරුවෝ උප්පෝරණ වශයෙන් කියපු කතාවක්. මේ ඇයට අත්දකින්න පුළුවන් කතාවක් නෙවෙයි. ඒ විදිහට හරියට මේ අසාර ධම්ම වශයෙන් දකින පුද්ගලයාට ආර්ය ශ්‍රාවකයාට නැත්නම් භාවනා කරන යෝගාවචරයාට කලකිරීමක් ඇති වෙනවා මොනවා කරේද රූපේ කෙරේ රූපස්මින් පිනින්නේ රූපේ කෙරේ කලකිනවා වේදනාව කෙනින් දැච්ච වේදනාව කෙරෙහි කලකිරීම ඇල්ලේ අල්ලන්නේ උපාදාන කරන්නේ ග්‍රහණය කරන්නේ අගේ දෙයක් අගේවත් දේවල් කියලා මුලාවටපත් වන්නේ මේවා කෙරෙහි ලිම්බින්දටි කලකිනවා සංඥායති ලිම්බින්ද සංඥාව කෙරෙහි කලකිනවා සංඛාර කෙරෙහි කලකිනවා විඥානය කෙරෙහි කලකිනවා කලකින්දින්දන් විරද්දටි කලකිරෙනකොට හැලෙන්නේ නැහැ කලකිරෙන්නේ නැතිකොට නෑරෙන්නේ කලකිරීම ඇති වෙනකොට ඇලෙන විරාගා එසේ නොහැලුණු විට විමුක්තිය සිට නිදහස් වෙනවා. විමුක්තස්නේ විමුක්තුනන නිදහස් වුණාන් පස්සේ විමුක්තයේදී පදානාදී තමා සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියලා දකිනවා. ඒ පුද්ගලයාට ඥානයක් පාල වෙනවා. ජාතියේ වුණ නැවතීමක් නැහැ කියලා යුතුය කළායි කියලා. මේ උපරිම වශයෙන් බුදුරජාණන් වහන්සේ පාඩේ පෙන්වන කරේ මේ ඇයට එක ක්‍රියාත්මක කරන්න නැහැ බව දැන මා කලින් කියවා. ඒතකොට මේ ඇයට කරන්න තියෙන මේ පංචස්කන්ධය අසාර ධර්ම අසාර බව වශයෙන් තේරුම් ගන්න ඕන. ඒවා උපාදාන කරගෙන සමාධින අධ්‍යාත්මික සමාසිතසේ ක්‍රියාත්මක වුණු මෝඩකමේ අවිද්‍යාව පැහැදිලිවම දැකීවි. මේවා තමා විසින් අවබෝධ කරගෙන ගන්නකොට තමාගේ චිත්ත තුළ මේවා සාරවත් ධර්ම වශයෙන් අ르ගෙන කටයුතු කලේ කොයිතරම්නම් ගොංකමකින්ද කියන ඒ ගොංකම තමාට තේරෙන්න ඕනේ. අව වැටෙන්න ඕනේ. ඒකට ඉතින් බුදුහාමුදුරන් වචන වලින් කියන්නේ අවිද්‍යාව. ඒ නොදක්කම සමාට තේරෙන්න තෝරන මේවා මේ සාරවත් දේවල් වටිනා දේවල් අරතු තියෙන දේවල් ප්‍රාත්තරන්නේ මෑණිකේ මගේ රත්තරන් මගේ මෑණික මගේ වස්තුව වශයෙන් කතා කළානි මොනවද මේ කියලා හදාගන්න තෝරන මතු පිට හැමින් ඇතුලේ තියෙන දේවල් දැක්කොත් එහෙම ඉතින් ඒක ඒ දකින්න දෙනාට තේරෙන මොනවද මේ අපරන්නේ කියලා. එසේ වෙතත් ඒවා නොදක්නාක බුදුරෝ මේ විදිහට කටයුතු කළා සමුණුත් කෙනෙක් කටයුතු කළා මගේ සිත තුළ කොයිතරම් මුලාවක් තිබුණාද කියලා තේරෙන්නට. තේරුණාට පස්සේ කලකිරෙනවා. කලකිරෙනකොට මේවා කෙරේ තියෙන උපාදානෙ අතහරින්න පුළුවන්. මේ කලකිරුණාට පස්සේ මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බලා සිටීමයි නිවන් දැකීම සඳහා පරිතුවන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධන අනිත්‍ය අනිත්‍ය කියලා සිත සිතා සිතනවා නෙවෙයි මේවා දුකයි දුකයි කියලා හිතනවා නෙවෙයි අනාත්මය අනාත්මයි කියලා සිත සිතා කල්පනා කර කර සිතනවා නෙවෙයි අනිත්‍ය ඥාන විට අනිත්‍ය ඥාන බව දකිනවා ඒවා අනිත්‍ය ටිකක් පස්සේ කිසිවක් හිතේ නොවන නිසා මේවා අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා හිතනවා නෙවෙයි අවබෝධ කරගන්නවා ඒක නිසා පංච උපාදානස්කන්ධයේ සුද්ධියක් ඥානපස්සේ වේරති මේ පංච උපාදානස්කන්ධයේ ඇතිවෙන තේන් දෙක දෙක වාස්ය කර කර ඉන්නට පුළුවන් විශේෂ කරන කෙනෙකුට මේ පංචස්කන්ධ ධර්මයේ නිරෝධය අත්දැකීමෙන් නිවන් අත්දකින්නට පුළුවන්. ඒතර මේ දේශනාව සම්පූර්ණ වීම සඳහා අර බුදුහාමුදුරු කියපු පාඩේ කොටස ටිකක් කෙටියෙන් කියන්න. මේකට අදාළ මේ ඇයිට ඒක ප්‍රයෝජන නොවන්නට පුළුවන්. නමුත් මේ දේශනාව සම්පූර්ණ වීම සඳහා පමණක් ඒක කියන්නේ. එතකොට බුදුපියාණන් වහන්සේ මේ ආකාරයෙන් මේ පංචස්කන්ධ කෙරෙහි කරතුනාට පස්සේ විරාගය කියන විරාගය තුනාට පස්සේ නිදහස් වෙනවා කියලා ප්‍රකාශ කරනවා. මේක කියන්නේ රහත් වූ කෙනෙකුගේ සිතට සිත පිළිබඳ රහත් වූ කෙනෙකුට විමුක්තයි කියන නිදහස් වූ සිතක් ඇතිවෙන මුළු විශ්වයම සිතින් අතහැරී ගිය දැනීම නිර්වාණය පවා සිතින් අතහැරී ගිය දැනීම ඒක හරියට අවබෝධලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන සියල්ලම සිතින් අතහැරාට පස්සේ දෙලින්ම උද්ගත වෙන්නේ එක ස්වභාවයෙන් උද්ගත වන්නේ විමුක්ත සිත සියුම් දැනීම මාත්‍රයක් පමණයි ඒ සියුම් දැනීම මාත්‍රේ පවා තමන් නෙවෙයි තමාගේ ආත්මයක් නොවන බව දන්නවා ඒකෙත් කිසිම කාර්යයක් නෑ ස්කාරයක් නෑ සල්ලයක් නෑ වටිනාකමක් නෑ කියලා දන්නවා මොකද මේ දැනීමක් විතරයි ඉච්චරයි ඒ දැනීමෙන් හිතන්නත් බෑ කරන්නත් බෑ එනවා කියන්නත් බෑ මොකක්වත් බෑ කියන දැනීම ඕකේදී වටිනාකමක් මොකක්වත් නෑ ඒකට ඒ දැනීම පවත්නා හේතු ටිකක් උන් දකින්න උඩ දකින්න හැකියාව ලැබෙනවා ඒ දැනීම පවතින්නේ අතීත ගුණභවය ගැන දනු කර්ම ශක්තියත් ඒ වගේම මේ ජීවිතේ රූපේ පැවැත්ම තිබෙන නිසා එතකොට යම් හේකින් මේ කර්ම ශක්තිය ගිවි ගියා නම් නැත්නම් මේකේ පණ ටික නිරුද්ධ වුණා නම් ඒකට සිටින්නට තැනක් නැති වෙනවා නිරුද්ධ වෙනවා මෙන්න අය මැරෙනවා වගේ මේක මැරෙන්නේ අය එහෙම මැරෙනකොට අර ඔක්කොම දේවල් සිතින් මතහැරලා විද්‍යාව නිරුද්ධ කරලා සංස්කාර නිරුද්ධ කරලා උපාදාන නිරුද්ධ කරලා සංහා සම්පූර්ණ ඉස්සේකර සියල්ලම පාන් කරලා සියල්ලම කරේ සම්පූර්ණම කලකිරලා අත්හැරලා සබ්බලෝකයේ අනිරත්පන්න සියලුම දිස්සේ කෙරීම අනිරතයෙන් යුතුව කටයුතු කරන මේ පුද්ගලයා විශ්වුන් දැනීම පවණයි. පවතින මේ සියුම් දැනීම වෙනත් මිනිහෙක් මැරෙනවා වගේම වෙනත් සිට මේ සත්‍යයක් මැරෙනවා වගේම කයින් සිට වෙන්ගලා මැරෙනවා මැරෙනකොට නැවත පුනක් භවය ගෙනදෙන සිතක් පහළවන්නට ඉඩක් නැහැ. ඒකට හේතු පාදකෝ කරුණ නිසා. එසේ ඒ පුද්ගලයා මැරෙන විට ඒ රහත් භාවයට පත් වූ තැනත්තා මැරෙනකොට මේ කයෙන් සිත වෙන් වෙනවා සිත නිවි යනවා. සිත නිවි යනකොට මුළු ලෝකෙම ඉවරයි. සිතින්නේ ලෝකයක් අල්ලන්නේ සිත නැතුණාට පස්සේ ලෝකයක් නෑ. ඔහුට ඉතුරු වෙනවා සියුම් දැනීමක් ඒක අත්දකින කෙනාට. ඒ දැනීම සිත්තේම නැති කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දැනීමට අරමුණු වන්නේ නිවන. ඒ නිවන පවා මරුණට පස්සේ සිත නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වී යන ආකාරය දකිනවා. ඒ දකිනකොට ඔබට තේරෙනවා මේ බාහිර ලෝකයක් නැති යනවා. සමාගයේ අධ්‍යාත්මික ලෝකයක් නැති යනවා. අනාගත මුළු විශ්වයක් නැති යනවා. කර්ම සංස්කාර සියල්ලම නිරුද්ධ වී යනවා. කර්ම විපාක සත්‍ය නිරුද්ධ වී යනවා. ජීවිත සත්‍ය නිරුද්ධ වී යනවා. නැවත උපදීමක් නැතිසේම පහනක්සේ මේවා නිවි යනකොට නිවන නිවි යනවා. නිවනක් නෙවෙයි යනවා කියන්නේ රහත් වූ කෙනෙක් වෙනවම පැවැත් වශයෙන් ඉතිරි වෙන කිසිවක් නැහැ. එදාට ඌට තේරෙනවා දැන් අත්දකින රහත් ඵල සිට එදාට මාර්ග සිතක් බවට පත් වෙනවා මාර්ග සත්‍ය බවට පත් වෙනවා කියලා දැන් නිරෝධ සත්‍ය ධර්මාර්ග සත්‍යයක් එතකොට මේ සියල්ලම පහනක් වෙයි නිවනාන් පස්සේ ඔක්කොම එදාට ඉවරයි දුකේ කෙලවර මේ ආකාරයෙන් සිදු වෙනවායි කියලා කීනා ಜಾති ಜಾතිය මගේ ශ්‍රේණයි කියලා උන් දකිනවා පජානාති කියනවා සිතනවා නෙවෙයි තමන් දකින අන්න විට උට මේ සංසාරේ ගමන හිම කළා කියලා සතුටු වන්නට පුළුවන්. මේ පංචස්කන්ධය අසාභාවය දැකීම තුළින් මේ ගැන ඉතාම කෙටියෙන් අපි දෙවියනේ විස්තර කළා නෙවි. එතකොට මේ දක්වා කියපු කරුණ වල කෙටි සාරාංශය කියලා මෙමෙ දේශනාවෙම තියෙන්නේ දැන් අදහස් කරන්නේ. අපිට මේ පංචස්කන්ධයේ අසාර බව තේරුම් ගැනීම සඳහා කරුණ කීපයක්. මේ කරුණ ඔක්කොම සඳහන් වන්නේ කන්ද සංයුත්තේ තේන සින්දුකම සූත්‍රයේ. එතකොට බුදුරජාණන් වහන්සේ රූපයේ වෙන පිළිවෙකට උගනා කළා වෙන පිළිවෙේ කිසිම සාරයක් නෑ ඒ වගේම තමයි තමන්ගේ රූපස්කන්ධයේ කිසිම සාරයක් නෑ ඒ බව දැකිය යුත්තේ කෙසේද කියන කරුණයි පළමුවෙන්ම දෙන්නේ කියලා ඊළඟට බුදුරජාණන් වහන්සේ වේදනාව වෙන පිළිවෙකට උගනා කළා වෙන පිළිවෙේ කිසිම සාරයක් දක්වන්නේ නෑ ඒ වගේම කිසිම වේදනාවක් කිසිම සාරයක් අපිට දක්නට නැති බව ඊළඟට විස්තර කළේ ඊළඟට සංඥාව උන්වහන්සේ පෙන්වන කලේ නිරිගුවකට. නිරුද්ධයේ කිසිම කාර්යයක් නැතුව වගේම අපේ සංඥාවේ කිසිම කාර්යයක් නැහැ. සංස්කාර ස්කන්ධයේ මාතලේ කෙසෙල් කඳකට කෙසෙල් කඳේ අරටුවක් එලයක් නැතුව අරටුවක් කලකුවක් තබා එලයක් නැතුව වගේම කිසිම හරයක් අරටුවක් නැතුව වගේම මේ සංස්කාර වල කිසිම හරයක් අරටුවක් නැහැ දුක් සමුදය සත්‍ය ක්‍රියාත්මක වී නැරෙත මේ දෙයක් නැහැ අනිත් මේ සංස්කාර කියන එකමයි පිටතුල බවල සංස්කාර පවතින එකමයි මහා දුක මේ සංස්කාර විරහිතව තිත සම්බන්ධ කරනවා මෙතන සැනසීමක් තියෙනවා ඒ සංඥා නිරුද්ධ කරලා ඉන්න පුළුවන් තැන තියෙනවා සංඥා නිරෝධයට පත් කරන තැන තියෙනවා ඊළඟට සංඥා වේදිත නිරෝධයට පත් කරන අවස්ථා තියෙනවා ওই ධ්‍යාන තියෙනවා ධ්‍යානසෝ වින්න අවස්ථා තියෙනවා පරිසම්මතවල සංවාදින අවස්ථා තියෙනවා අනිමිත්ත සමාධිය අපහිතම මනසුන්‍ය සමාධියෙන් සමාධිය වලට පරිවැදෙන අවස්ථා තියෙනවා ඒ වගේම අනුපාක්ෂේෂ නිර්වාණ ධාතේ යන්තම් දකින්නට පුළුවන් අවස්ථාවක් තියෙනවා එතකොට මේ අවස්ථාවල් පත් වෙච්ච කෙනෙකුට නම් පුළුවන් දකින්නට මේ වේදනා සංඥා සංකාර විඥාන වැනි දේවල් දේවල් ඇතිවීම කුයි තරම්නම් දුකක්ද කියලා. මේවා ඒකාන්තයෙන්ම මේවා සාරවත් දේවල් නේ දුක් ධර්ම වශයෙන් අවබෝධනානිසයට අවබෝධ වන්නේ කෙසේ වෙතත් සංස්කාර ස්කන්ධයක් ස්කන්ධයක් සිට කඳක් තිය අසාරදයක් විඥානය කියන එක මායාවක්. මුලාවක් අපි සවස්තන දෙයක් කියලා පෙන්වන්නේ. මේ ආකාරයෙන් පංචස්කන්ධයේ යථා සත්‍යය කියන්නේ අසාර භාවයේ හරියට යථා පරිදි දැක්කොත් මේ රූප පංචස්කන්ධයේ කෙරෙහිම කලකිරෙනවා ඇලෙන්නේ නැහැ. නිින්දින් ගන්තෝ විරජ්‍යකේසේ නිින්ද කලකිරෙන විට විරාගයට පත් වෙනවා, නැල්මට පත් වෙනවා. විරාගා විමුක්ති විරාගයේ පත් වුණාට පස්සේ මේ පංචස්කන්ධ උපාදාන කරගෙන මෙතෙක් සංසාරේ පුරා ඉපදී ඉපදී මෙරි මෙරි ආගමන අතහරින්න මේ උපාදාන සම්පූර්ණයෙන් නිරුද්ධ කරන්න පුළුවන් වෙන උත්කර්ම වශයෙන් ප්‍රාර්ථන ඵලයට පත් වේ කොටයි ඒ පැත්තේ අත්පත්න්නේ පහළ පහළ අවස්ථාවලදී මේ කියන ආචාර භාවයේ තේරුම් අරගෙන හේතුමාන ධාතු අවබෝධ කර ගැනීම සඳහා පංචස්කන්ධයේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරන්නට කියන එකයි අපි කියන්නේ එහෙම බල බලා වාසය කරන විට රූපස්කන්ධය සම්පූර්ණයෙන්ම රකිනේ ගිය ශූන්‍යතාවයෙන් පිටපත් වන්නට පුළුවන් ඒකෙත් කාර්යයක් නෑ ඒකක් පවතින දෙයක් නෙවෙයි එතන තියෙන දැනීමක් පමණයි ඒ සියුම් දැනීමටත් අරමුණු වෙලා තියෙන කිසිස් බවක් කිසිස් බවක් දැනීමක් පමණයි එතන කිසිම කාර්යයක් නෑ ඒවත් අසාර ධම්මයි කියලා ඒවත් අනිත්‍ය වූ සංස්කාර ධම්මයි කියලා අනාත්ම වූ සංස්කාර ධම්මයි කියලා හරියට අවබෝධ වුණොත් ඒ ශූන්‍යතාවයේ ඉක්මවා ගිය නිවනට පිටපත් කරගන්නට පුළුවන්කම ලැබේවි එසේම වේවා කියලා ආශ්‍රය කරමින් මේ දේශනාව දැන් අප නිම කරනවා අපි දෙවියන්ගෙන් මේ සඳහා ආකාශසංස්කෘතිය පාටිගෙන ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මනිතිකා පුඤ්ඤං කම්මනෝ විස්වාසං ලක්ඛන්ත පරපුණං ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මනිතිකා පුඤ්ඤං කම්මනෝ විස්වාසං ලක්ඛන්ත දේශනං ආකාශත්තාදි බුම්මත්තා දේවානාගා මනිතිකා පුඤ්ඤං කම්මනෝ විස්වාසං ලක්ඛන්ත මං පරන්තේ ප්‍රාප්තේ කන්තිමින පුඤ්ඤ කම්මේන නාමේ බව සමාගමෝ සකං සමාගමෝ හෝතෝ යාව නිබ්බාන සත්‍යය ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යාවහං නෝතෝ සබ්බලෝකාපමංචතු මේ කුලසියලුම ශක්තිය මේ සතිය නිසලසීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සේදිස්ස සම්වද්ධා පතානෝ සතරෝ ධම්මා වඩ්ඩන්ති ආයුන්නෝ සුඛම් බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති නිවිත අසෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සමින්දතු හැම දිනකටම නිවන් සම්පත් වේවා